ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. දීවර දේශනයේ අවසාන හරියේදී අපි අනුගත විද්‍යාවයේ පිටඳු එකක් කියන්න තේරුම් ගැනීමට නදුන් සංගයේ සක්මණේ මන්ත්‍රක සූත්‍රයේ සතරේ කාදක උපකාරක දෙකේ යම් අන්දම ඉලක් තරම දුරස්කාරයක් කරනවා. එතෙන්දී අපි කලමෙන්ම එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. විඥානං අනුදස්සනං අනන්තං සම්බතෝ තබං සංකතේ ආපදිත්තේන අනුභූතං ආපස්ස ආපත්තේන අනුභූතං චේතස්ස චේතස්සේන අනුභූතං වායස්ස වායස්සේන අනුභූතං භූතානං භූතස්සේන අනුභූතං දේවානං දේවස්සේන අනුභූතං ප්‍රජාපතිත්ව ප්‍රජාපතිත්වේන අනුභූතං බ්‍රහ්මා බ්‍රහ්මා බ්‍රහ්මස්සේන අනුභූතං ආභස්තරාණං ආභස්තරත්වේනානං භූතං සුභකින්නකාණං සුභකින්නකත්වේනානං භූතං වේහස්සලාණං වේහස්සලත්වේනානං භූතං අදුකුත් අදුකුත් වේනානං භූතං සබ්බත් සබ්බත්වේනානං භූතං මේ සියදෙයින් ප්‍රකාශ කළේ අදහස වශයෙන් ගත්තොත් මේ අනිපස්සන මේ අනන්ත වූ සබ්බතෝපද සබ්බතෝපද කියන්නේ හැම තත්ත්වෙම ප්‍රභා ප්‍රභාවත් වූ ඒ අනිදත්තන විඥාණය පෘථිවියේ පෘථිවියේ පෘථිවිත්වයෙන් පෘථිවියේ ධාතුවේ පෘථිවි ස්වභාවයෙන් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන් වායු ධාතුවේ වායු ස්වභාවයෙන් තේජෝ ධාතුවේ තේජෝ ස්වභාවයෙන් ඒ වගේම භූතයන්ගේ භූත ස්වභාවයෙන් දුර්යන්ගේ දුර්ය ස්වභාවයෙන් ප්‍රජාපතිගේ ප්‍රජාපති ස්වභාවයෙන් ආදී වශයෙන් ඒ ඒ කියන ඒ ඊට එක්ක සංකල්පයට අදාළ වූ ඒ ස්වභාවයෙන් ඒකත් ඒ ඊට අදාළ ස්වභාවයෙන් විමුක්තයි මේ අනිදස්සන විඥානය. ඒ කියන්නේ ඒකට යටත් වෙන්නේ නැහැ අනුභූතම්. ඒ ඒකී ධර්මවලට ඒකී සංකල්පවලට ලෝකයා ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතුළු යම් සත්‍ය ස්වභාවයක් හැටියට මේ කලකන දෙයක් ඇත්තේ ඒක මේ අනිදස්සන විඥානේ සතහන් වන්නේ නැහැ. ඒකයි එයින් විඥානේ ඊට යටත් නොනවයි කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා පාවිච්චි කරන එදිනදා වල හරි පාවිච්චි කරන සංකල්ප වලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. ඒවා දැන් මේ ගන්න පුළුවන් ධම්ම ධම්මාරම්මණය කියන එකට අරමුණ වන අරමුණ ධම්ම ධර්ම ධර්ම කියලා කියන්නේ අපි සිංහල වචනේ කිව්වොත් දේවල්. එතකොට ලෝකයා හිතන්නේ මේ මේ කියවපු මේ සංකල්ප සමූහයෙන් සමූහයේ යම්කිසි දෙයක් තිබෙනවා කියලා. මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තිබෙනවා කියලා. යම්කිසි මේ ධර්මාරම්මන වලින් නැත්නම් මනසට අරමුණු වන දේවල යම්කිසි සත්‍ය ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවා කියන විශ්වාසය ලෝකයා තුල තිබෙනවා. නමුත් මේ රහතන්වන්ට කියන ප්‍රතිපේ ඒ ඒ කියන ඒ ස්වභාවය සතහන් නොවන බවයි මෙතෙන් ප්‍රකාශ වන්නේ. මේ ධම්මාරම්මන වල සත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා සිතීම සාමාන්‍යයෙන් ලෝකයට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක් මත නිසාද ඒවයි ආරම්භන වශයෙන් ඒවයි දෙල්බ ගන්න නම් ඒවයි යම් විහාරයක් තිබෙන්න ඕන. හරයක් ඒක ඒවට ආරෝපණය කරන්නවත් ඕනේ. ඒකවල ලෝකය ආරෝපණය කරනවා ඒවට යම් කිසි හරයක්. ඒක තමයි පොළොවේ ප්‍රතිවිහි ප්‍රතිවිහි ස්වභාවයක් තිබෙනවා. ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජල ස්වභාවයක් තිබෙනවා. කියලා ඒ විදිහට භූතෙන්ට අදාළ වූ ඒ භූතෙන්ගේ භූතත්වයක් තියෙනවා. දේවත්වයක් තියෙනවා. ප්‍රජාපතිත්වයක්, ග්‍රහණත්වයක් ආදී වශයෙන් වෙනගත් බව සබ්බස් සබ්බක් තියෙන. මේ හැම දෙයකම මේ හැම දෙයක් පිළිබඳව මේ ඒ සබ්බත් කියලා කියන ඒ සත්‍යකුත් ඒ ස්වභාවයකුත් තිබෙනවා කියලා ওই දෙක ලෝකයා විශ්වාස කරනවා. මේ යම් කිසි සංකල්පයක් ගත්තාම මේ හැම එකකම මේ විදිහට මේ සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවාට ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කර ගන්නවා සුඛ සංඥාවල් ඇති කර ගන්නවා ආත්ම සංඥාවල් ඇති කර ගන්නවා වෙන විදිහකින් කියනොත් සංහා මාන දිච්චවලට මේ සංකල්ප අරමුණු කර ගන්නවා අන්න ඒ අරමුණු කරගන්නේ ඔන්නේ කියපු පටවිත්ව, පටවිත්ව, දේවත්ව ආදී ඒ ඒ කියන ඒවට ආරෝපණය කළ ස්වභාවය. නමුත් මේ අනිදස්සන විඥාණය මේ කියන ස්වභාවල් වලින් මේ කියන ලෝකයා මේ විදිහට මෝහණය වෙන මේ ස්වභාව වලින් නිදලා තිබෙන්නේ. ලෝකයා මේ භවනාටකේ ලෝකයා සත්‍ය ස්වභාවයෙන් ගන්න. මේ භවනාටකේ යෙදීමට ලෝකයා සත්‍ය වශයෙන් සැලකන මේ සංකල්ප සමූහය ඒ පිළිබඳව අනේ රහතන් වහන්සේට මෝහණයක් මෝහයක් මේ විඥානේ ඇතිවන්නේ නැහැ. මේක තවදුරටත් පැහැදිලි වෙනවා මේ ධම්මනි මන්ත්‍රී සූත්‍රයෙන් සඳහන් වෙන තවත් පාඩයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ බක ප්‍රඥාට බක ප්‍රඥාදී නිත්‍ය සංඥාවෙන් ඉඳ ඇති කරගත්තු මානෙ සමාධි ධර්මත්වය ධර්මත්වය පිළිබඳව ඇති කරගත්තු නිත්‍ය සංඥාව නිසා ඇති වුණු මානෙ දෙවීමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම පටිවිදෝ අහං ප්‍රඥේ පටිවිදෝ අභිඥාය යාවතා පටිවිය පටිවිත්තේ නානුභූතං සදභිඥාය පටිවිනාහෝතින් පටිවිනාහෝතින් පටිවිතෝ නාහෝතින් පටිවිනේති නාහෝතින් පටිවිනාභිවදි මෙතන මේ කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය පෘථිවිය වශයෙන් අභිඥාය ඒ කියන්නේ හොඳින් විශිෂ්ට නුවණින් තේරුම් අරගෙන ලෝකයාතෝ තේරුම් ගන්න සංඥාවෙන් සාමාන්‍ය සංඥාවෙන් නෙවෙයි විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පඨින් පඨිතු අභිඥාය යාවතා පඨිවිවා පඨිත් වෙන ආනුභූතං සබ විඥාය පෘථිවි පෘථිවි ස්වභාවයෙන් ආනුභූත වූ ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට යටත් නොවී යම් යම් යම් දෙයක් ඇත්නම් එතන යම් දෙයක් කියලා එතන සංහන් කරනදී පසුවයි සංහන් තේරුම් කරන්නේ ඒක තමයි අර අනුදස්සන විඥානය කියලා. අපි දැන් කලින් සඳහන් කළා අනුදස්සන විඥානය කියන මේ කියන සිරුරේක කලින් මේ මේ පාඩු ගන්නවා. එයින් අපිට හැඳින් හැඳිනවා අර පුදු ස්වභාවයෙන් ආවුතු යම් දෙයක් ඇද්ද? එන්නසම් යම් දාගියක් ඇද්ද? ඒ කියන්නේ අනුදස්සන යම් අනුදස්සන විඥානයක් ඇද්ද? සබ විඥානය. ඒ අනුදස්සන විඥානය හරියට තේරුම් අරගෙන මොන ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආයේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. පතකින් පතකින් නාවෝසි සම්පූර්ණේ නොවේනි. පතුහි පතුරින් නාවෝසි පතුහිනා නාවෝසි පුතුහිනි නොවේනි. පතුහි පතුහිතෝ නාවෝසි පුතුහියෙන් නොවේනි. පතුහි නේති නාවෝසි පුතුහි ආදීයන් නොගතිනි. පතුහි නාදි නාදි නාදි සිහිය පිළිබඳව මානෙන් කියාපෑම නොකෙලිනි. මේ මෙතන කියන්නේ මේ විදත් රූප වලින් වලින් අපට හැඟෙනවා මේ රූපය මේ සංකල්පයක් අර විදිහට ඒවට ස්වභාවයක් ඒවට තෝයක් දීලා ඒ විදිහට ඒ සංකල්පය Tamange ඒ සංහාවාන දෘෂ්ටි වලට අරමුණු කර ගැනීමට සූසත්වයකට පත් වූකට පස්සේ යන්ත විදත් රූපමත් වෙනවා ඒ විදත් රූප කීපයක් තමයි මෙතන මේ කියන්නේ අර පතරේ විදිහට මේ මේ කියන පතුරිය පතුරිය දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ විදිහට මම මගේ පතුරිය එහෙම නැත්නම් මම පතුරියේ සිටිනවා ඒ වගේම පතුරියේ සිටීමම ওই විදිහට ඒ වගේ පතුරියේ පතුරියෙන් කියන අන්නේ විදිහේ මේ සංකල්පය අනුව හදාගත්තු උද්දච්ච රූප දැඩිව ගැනීමෙන් කරන්නේ අර සමාජයේ මමත්වය සාහෘද ගැනීමයි මනිය මාදී කියලා කියන සංකල්පෙත් දැන් ඔන්න සමහර විට මල කියන එක අපි දන්න කවුරු කවුරු දන්න පරිවෙන්න පුළුවන්. නමුත් මාදුතු මල කියලා ගත්තාම ඒ ඒක මා තුල මා කියන ඒ සංකල්පෙට ඇති වුණාට පස්සේ ඒක නැවත සිහි ගන්නන්න පුළුවන් නිසා ඒක යම් කිසි නිත්‍ය ස්වභාවයක් තියෙනවා. නැවත ඒක ගැන හිතන්න පුළුවන් විදිහ ඒ සිතට යොමුන නිත්‍ය නිත්‍ය සංඥාවක් එනවා. ඔන්න ආදමක එතන මෙතන මෙතන සඳහන් වෙන්නේ අර බුදුපියාණන් වහන්සේ නැත්නම් විමුක්ත සිත විසිතේ ස්වභාවය අර සංකල්ප දෙඩිය ගැනීමක් නැහැ. අර ලෝකයා යන විභක්තියේ ස්වરૂප දෙඩිය ගැනීමක් නැහැ. ඒවා දන්න සාමාන්‍ය ව්‍යවහාර බව. දැනගැනීම නිසාම අර ඒවට යටත් වන්නේ නැහැ. ඒ පටලියා පටලියානා හොසින් ඒ පුතිරිය ප්‍රොෆෙසිනා හොසින් මා පුතිරිය නොවෙන්නේ, පුතිරිය නොවෙන්නේ, පුතිරිය නොවෙන්නේ, පුතිරිය මගේ වෙනකොටින් පස්සේ නාභිවදී මෙතන අභිවද අභිවද කියන වචනේ යොදලා තියෙන්නේ මානිය පිළිබඳව. මේක වේදන පද තුනක් තිබෙනවා ඒක පුතනංග වේදන පද තුනක්. අභිනන්දති අභිවදති අජෝසාය දික්කති කියලා. මේක සූත්‍ර වල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ සංහා වශයෙන් සතුටු වීම. විශේෂ විශේෂ වශයෙන් සතුටු වෙනවා කියන එක අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානිය පිළිබඳව. කියා කරනවා. යමක් පිළිඅරගෙන කියා ගන්නවා. ඊළඟට අපි අජෝසය පිටති කියලා කියන්නේ අර දෘෂ්ටි වශයෙන් පිළිපැටලී සිටීම. ඒකට තණ්හාමාන දෘෂ්ටි කියන පද තුනට සමාන්තරව යෙදෙන පද තමයි අභිනන්දති අභිවදති අජෝසය පිටති කියන්නේ. ඒකට අන්නේ ඒ පද ඒ පද අතරින් මෙතන අභිවදති කියලා කියන්නේ. පතුලින් නාභිවදී පිටිවිය පිළිබඳව මානව වශයෙන් කියා ගන්නක් නෙතෙන්නේ. ඒ මෙන්න මෙතනත් අපිට පේනවා ඒකට අර කුසලී කුසලී සංඥාව සාමාන්‍ය ලෝකයා දෙවි අරගෙන අර විදිහට පෘථිවිය මගේ මගේ පෘථිවිය ආදී වශයෙන් මම පෘථිවිය සිටිනවා කියලා ඒ විදිහට ඒ සංකල්ප වලට යම් කිසි නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා මේක මේ ලෝකයාගේ මේ භවනාටකයේ ගුණාම සඳහා යොදා ගන්න එක්තරා උපක්‍රමයක් නමුත් මේ ධාතුන් පවා මේ හැම එකකම ශූන්‍යත්වයක් තිබෙනවා. බුදු පියාණන් මේ මෙතන මුලින්ම සඳහන් වෙන්නේ පඨවිආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර ගැන. මේ බුදු පියාණන් වහන්සේ මේ පඨවිආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ඒ ශූන්‍යත්වය, ඒවායේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන මේවායක මේ ඒ නිසාම මේ පිළිබඳව මේවා පිළිබඳව ගැඹුරු ගැනීමක් කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකයා හිමිකටයට තේින දැනෙන සැලවැසිය නිසා හිමිකටය පිළිබඳව මේ පටිඝ සංඥාව දෙවිව ගන්නවා. නමුත් අපි දන්නවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය හිමිකටයක් තරමන් දුරට ලක් කරනකොට ඒකේ ආකෝ ලක්ෂණය මතුවෙනවා. වැగిරෙන ස්වභාවය මතුවෙනවා. කවුරුකටත් ලක් කරනකොට ඒකේ තේජෝ ස්වභාවය මතුවෙනවා. තවත් දුරටත් යන උතට වාෂ්ප බවටපත් වෙලා වායු ස්වභාවයටපත් වෙනවා. වායු ලක්ෂණ ඉස්මතු වෙනවා. ඒ විදිහට මේ ලෝකයා දෙවිව ගන්න මේ මහා භූත ධර්ම වල පවා ඉතින් එක්තරා අනිත්‍ය ස්වභාවයක්. මෙන්න මේ මේ අනිත්‍ය ස්වභාවය ගැන හරියට සිිතේ හරි වැටහීමක් ඇති ඒ අභිඥා වශයෙන් වැටහීමක් ඇති නිත්‍ය පුද්ගලයා මේ මහා භූත ධර්මයන්ගේ පොළමන් වලින් සැලෙන්නේ පොළ මහෞද ධර්මන්ගේ පොල්මන් වලට ඒ විඥානය යටත් වෙන්නේ අන්නේ ඒ ඒ බව මෙතන කියන්නේ ඒ වගේම තමයි අනිකුත් සංකල්ප දිනන සංකාරගත සත්‍යයේදී ඒ දුකින් දුරහාර තිබෙනවා දුරියන් අතර මම දෙවියෙක් කියලා හිතන බ්‍රහ්මයා අර බ්‍රහ්මයා මම බ්‍රහ්මයෙක් කියලා ඒ මාන්නය ගත්තා ඉතින් ඒවත් හරියට අර හිම කැටයක් වගේම අත්වශයෙන් කල්පනාවක් වුණොත් හරි අර ගිය වෙල යන විදිහේ විමුඛයක් ගෙවලා යනවා වගේම දෙයක් තමයි භ්‍රමත්වය කියන එක. ඒකත් අන්නේ විදිහට ලෝකයා අර ලෝකයාගේ භවනාටකේ නිත්‍ය වශයෙන් ගන්න සංකල්පවල ඒ නිත්‍ය ඒ පිළිබඳ නිත්‍ය සංඥාවක් ඒ රහතන් වහන්සේගේ විමුක්ත විඥානයේ සතහන් වන්නේ. අන්න ඒක අනිදස්සන විඥානය. ඒ අනිදස්සන විඥානය ඒ වයින් විමුක්තයි. මෙන්න මේ කාරණය අපිට කවුරුටත් තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ විමුක්ත tattවය තේරුම් ගැනීමට එක්තර අංගයක් අපිට ලබා ගන්න පුළුවන්. අපි දැන් මේ මෙතෙක් අපි විවහාර කළ අර චිත්‍රපට නාට්‍ය ආදී පිළිබඳ උපමාලු. ඒක නැවතත් අපි සිහිපත් කරගත්තොත් ඒ චිත්‍රපට නාට්‍ය ආදී වල සාමාන්‍යයෙන් චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයන් සමහර විට උදා ගන්න සාහිත්‍ය ජනක දර්ශන මවාපෑමට උදා ගන්න උපක්‍රම ඉතාමත්ම සියුම්. දැන් සමහර විට චිත්‍රපටියක නරඹන්නන් ප්‍රේක්ෂකයන් ත්‍රාසයෙන් මුදපත් කරන අන්දමේ මහා දිනගමී මහා මන්දිර දිනගමී හැටියට පෙන්වන්න ඒ අය පාවිච්චි කරන්නේ මොනවද? සමහර විට කඩදාසි ගෙවල් කඩදාසි ගෙවල් වලට ගිනි කියනවා. නමුත් ඒක ඒ දර්ශනය නරඹන තැනත්ත මේක රැවටෙනවා මේක මේ මහා මන්දිරයක් නෙමෙයි ගිනි අරගන්නේ කියලා. ඒ වගේ සමහර විට මහා භයානක වාහනවල කුඩක් වීමට සමහර විට සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. ඔය විදිහට මේ මේ මේ භාවනාටකයේ තිබෙනවා ඔය විදිහේ ත්‍රාසජන දැන් මේ මේ ත්‍රාසජනක දර්ශන ස්වභාවයක් තිබුණාට මොකද මේ සත්‍යය අර නරඹන්න ඇත්ත වශයෙන් තේරුම් ගන්නවා නම් නරඹන්නට ඒ අවස්ථාවේ වැටෙනවා නම් මේවා කියන්නේ මේ මේ කඩදාසි ගෙවල් එහෙම නැත්නම් මේ දෙල්ලම් බඩු අවියත් මේ කඳු මුදුන් වලින් පෙරෙන්නේ කියලා එහෙම හැඟීමක් එනවනේ. ඒ ඇයි ප්‍රාතිවිමෝට කියන්නේ හාසයක්. හාසයක්. අන්නේ මේ ධර්මනාටකයේ තිබෙන අර ප්‍රාසජනක පැත්තකුත් සාසජනක පැත්තකුත් මේ වචන දෙකම අඩංගු වෙන සංයෝගයක් කියන වචනේ. මේ සංස්කාරයන් පිළිබඳව සංයෝගයක් පිළිගැනීම මේ தත්ත්ව දෙකම අපිට කිට්ටු කරගන්න පුළුවන්. එතකොට මේ රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකයා තොතින්නේ මේ සංසාර මේ භවනා වටේ අර ප්‍රාසජනක පැත්ත. මත නිසාද අවිද්‍යාව නිසා. නමුත් රාජන් වහන්සේට නිත්‍ය පුද්ගලයාට මේ භවනාටික එක්තරා විදිහක සමහර අවස්ථාවල ආසනනක පැතිරිත් වෙන අපිට ඒකට එක්තරා නිදර්ශනයක් විදිහට දක්වන්න පුළුවනි දැන් බුදුපියාණන් වහන්සේ වගේම සමහර බුද්ධ මුගලන් මහරහතන් වහන්සේලා වැනි ඒ ඍද්ධිමතුන් වහන්සේලා මේ මේ සංසාරයේ මේ සත්‍යයේ රූපද රංගුමක් වගේ මේ ඒ භවවල උපදින ආකාරය කර්මානුරූප උපදින ආකාරය දැකලා සමහර අවස්ථාවල චිතුප්පාදයක් මන්ද සිනහාවක් පහළ කළා කියලා සඳහන් වෙනවා. මේක මේ අත්ත වශයෙන්ම උපහාසයක් වශයෙන් හෝ අකරුණාවකින් හෝ කරන දෙයක් නෙවෙයි. නමුත් මේකේ මේකේ එක්තරා අංගයක් තිබෙනවා මේ මේ හදිතුප්පාදයක් ඇති කිරීම මේ මේ භවනාටිකේ අර හාස ජනක පැත්ත දෙකින්ම වගේ. සමහර විට මහා උසස්පත්තුන් ගැලවුණු අය ප්‍රේතෙන් හැදෙන්නේ නැත්නම් ඊට වඩා පහත් තත්ත්වවල උපදිනවා දැකලා සමහර විට මේ මේ භාවනා ටිකේ නිස්සාර බවයි. නිස්සාර බව වටහා ගැනීමෙන් මේ මනසිනාවක් පහළවන්නේ. ඒකත් හරියට අර අර නාට්‍යයේ අර පෙන්වුම් කරන දේවල් වල ඇති අනිත්‍ය ස්වභාවය මේවා වලින් මේ මාතයන් ස්වභාවය හරියට අවබෝධ වුණු කෙනෙකුට ඇතිවන සත්‍ය වගේ. ඒ වගේ දැන් මෙතන මේ භවනාදී ගැන කල්පනා කරලා බලුවාම මේ සංස්කාරගත සත්‍ය සම්චාර උද්ධං භාගී සංයෝජන වලින් ඉහළට යගෙන ඕරම් භාගී සංයෝජන වලින් පහළට යදින් රූපඩ ගොඩක් වගේ ඒ මුල් වලින් ඉහළට පහළට යදින් රූපඩ ගොඩක් වගේ මෙන්න මේ රූපද රැඳුණු දැකලා තමයි අර රහතන් වහන්සේලාට මේකේ මේ නිස්සාරත්වයේ අනුව එක්තරා විදිහට හදිසුත්වාදයක් කියන්නේ ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ මේ භවනාටකේ යෙදෙන භවනාට කියව රඟ දැක්වීමට යෙදෙන මේ ප්‍රධාන මූලික අංගය තමයි මේ සතර මහා දීපින් පඨවි ආපෝ තේජෝ වායු. අර දැන් චිත්‍රපටියක නාට්‍යක ආදීක පවා මේ මේ දර්ශන මාපෑමට සමහර විට එකම දේ. එකම දේ යොදාගන්න පුළුවන් කීප ආකාරයකින්. දැන් සමහර එක එක චිත්‍රපටියක එක දර්ශනයක එක ගමනිකාවක පුටුවක් ගන්න එක තව ජවනිකාවල පහ පුටුවක් විදිහට යොදා ගන්න පුළුවන්. තවත් ජවනිකාවල සමාන නියතියක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් චිත්‍රපටිවල තිබෙන මේ දෙදිරි චරිත රංගපෑම. එකම එකම පුද්ගලයා එකම නළුවා සමහර විට ජවනිකා කීපක දෙදිරි හැටියට පෙනී සිටිනවා. මේ භාවනාටිකේ තේ විදිහටක් තිබෙනවා. අත් වශයෙන් කල්පනා කරලා බලනකොට දැන් අර ඥාතියින් වශයෙන් මේ ඉතිනකට ණයන් නොවුණු කෙනෙකු මේ සංසාරේ නැtei කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අපි මේ ලෝක චිත්තයේ අපේ සමාජ ධර්ම ආදී පිළිබඳව යම් කිසි නිප්‍රවයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි මේ කල්පනා කරනවා මේ මේ නෑ සමුදකම් නිකම්ම ඈත කාලයක් තිස්සේ කෑ කාලයක ආයුධ දේවල් හැටියට. නමුත් ඇත්ත වශයෙන් මේ ධර්මානුකූලව කල්පනා කරනවා නම් සමහර විට සත්‍ය සිද්ධාර්ථයෙන් වුණා සමහර විට අර මාතගෙන් කිරිගොන ලදරුවා හෝ ලදරිය සමහර විට ඒ ඒ තැනසිය කියන්නේ නියගිය ක්‍රියා හෝ නො වෙන්න පුළුවන්. අන්න ඒ තරම් මේ මේ භවනාතිකී කර ජවනිකාවල තිබෙන මහා පුදුම හාස්‍යජනක තත්ත්වයක්. මේක ලෝකයට සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. මේ හාස්‍යජනක නිසා ලෝකයා ඒකට හිනානීම නෙවෙයි කරන්නේ සංවේගයක් ඉදරගන්නේ. මේ විදිහේ දෙයක තහසුවල තිබුණා නේද කියලා. අර ආශ්‍රවාංශ ශක්තිය නිසා මේක මේ නියම ගැටෙන්නේ නැහැ නේද? ඒ නිසා ක්ලේශ ආදී අපි ඇති කර ගන්නව නෝයිද කියලා ඒ විදිහට සංකේතයක් තියෙනවා. මේ හැම එකකම මේ ශුන්‍ය ආතාව අනිත්‍ය අනිත්‍ය වශයෙන් මේ ඒ වගේම දුක්ඛ වශයෙන් ශුන්‍යතාව වශයෙන් යම් කිසි අවබෝධයක් ලබන්න පුළුවන් මෙන්න මේ මේ කාරණා අනුව. අර පටවි ආපෝතේ දෝවායේ මේ මහා දුක් ධර්මයන් පවා ලෝක ආරම්භයේ දීවායි සත්‍ය ඊළඟට ලෝක විනාශයේ දී කල්ප විනාශයේ දීවා විනාශයේ යන ආකාරය ඒව ගැන කල්පනා කරන්න පුළුවන් අන්න ඒකෙතම මේ පුද්ගලයන් පිළිබඳව සත්‍යයෙන් ගැන කල්පනා කරලා බලුවත් අර ඥාති සම්බන්ධය අනුව අර තරම් සංවේග ජනක තත්ත්වයක් තිබෙනවා. මෙන්න මේ කරුණ තමයි එතකොට අර බුදු පියාණන් වහන්සේ සමහර විට ඔය අර සත්‍ය ස්වරූප ගන්න සූත්‍ර ආදීදී අලනීය සබ්බ සංඛාරයේ සුනිද්දින්දිතුන් අලං අලං විරජිතුන් අලං විමුක්තිතුන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංස්කාරයන් මේ භවනාට කියලා දැන් සංස්කාර කියන එකට අපි මේ දුරටම උදා ගන්න අර්ථය තමයි මේ නාටකයක නාට්‍යයක එක් එක් ජවනිකා මවාපෑමට යොදා ගන්න සාවකාලික එහෙම නැත්නම් මේ දොරාව පිරිනවා ගන්න යොදා ගන්න උපකරණ වගේ මේ පුද්ගලයන්ත් එහෙමයි අර නළුවන් වගේ මේ කර්මානුරූප උපදින පුද්ගලයන් හිතා ගන්නවා මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් කියලා. ඒ කර්ම ටික ජීවුණාට පස්සේ හිම විනාශ වෙනවා කොහේ යනවද දන්නේ නැහැ. ඒ වගේම තමයි උපකරණ. අර සාදුතුව සුදු ආදී වගේ නමුත් මේ මේක රහස මොකද්ද? අර ගමනකා නරමන ප්‍රේක්ෂකයන් මේ එක්ක ගමනකාරක දකින්නේ ඒ හැටියෙන් අරගෙන තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. අපි මුලදීම කිව්වා නාට්‍ය නිෂ්පාදනයේ අවසාන කොටස අයිති අත් වශයෙන් මේ නිෂ්පාදකයන් දෙනෝයි නරමන්නන්ට කියලා. ප්‍රේක්ෂකයා තමයි හිතේ මේ නාට්‍යයක් මවා ගන්න. ඒකට මේ නාට්‍යයක් මවා ගැනීමට මේ එක්ක සංස්කාර ගොඩ ගහ ගන්නවා. අර එක ජවනිකාවක පුතුව සමහර විට එකම එකම පුතුව එකම පාපුතුව පුතුව වෙන්න පුළුවන්. ඒක පුතුව හැටියට හිතේ තැන්පත් වෙන ඊළඟ ජවනිකාවක පාපුතුවක් පිළිදාලා තියෙනවා. ඒකත් සඳහන් ඒකත් ඒක තියෙනවා. අනිත් වගේම තමයි සත්තු මිතුරු බඳව. මගේ අතවලා කියන ඒකත් තමයි ඉන්දිය භවනාටකේ එක්තරා විදිහට සංවේගයක් ජනක තත්ත්වයක් ගැන එක තිබෙන නිසා වෙන්නේ බුදු පියාණන් වහන්සේ අර අනිත්‍යතාව පිළිබඳ විදහා දක්වන බොහෝ සූත්‍රවල සමහරවිට මේ කල්පනාශාදී ප්‍රකාශ කරන සූත්‍රවල පවා මේ අලමින සබ්බ සංකාරයේ නිදුන්තුන් අලංගි රජතුන් අලංගි මුත්තුන් කියලා ඔයත් ඇති මහණෙනි ඔයත් ඇති මහණෙනි සියලු සංස්කාරයන් පිළිබඳව අලකියෙන්න නොවැළෙන්න උරජතුන් අලමින සබ්බ සංකාරයේ නිදුන්තුන් කලකිරීමට නොවැළීමට මේවායින් නිදීමට ඔයත් ඔයත් මාන්නේ ප්‍රකාශ කළ කරුණු ටිකක් ඇත්ත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංස්කාර කියන එක මේ මේ මේ නිහිත ජීවත් වෙන සත්වයාගේ විඥානයේ විඥානයේ ගත් වෙන මේ නාම රූප චිත්‍රපටි නැත්නම් මේ මේ චිත්‍රපටි විඥානයේ දෙකන මේ චිත්‍රපටි වලට මූලික වන අර තේ ආරූපකටත් වගේ මේ සංස්කාර මේ සංස්කාර කියලා මේ නිරුද්ධ ලෝකේ අප ලෝකයක් එක්තරා විදිහක වේදිකාවක් විදිහට ගත්තොත් මේ ලෝකයේ අවශ්‍ය වෙන මේ ගස් කුලම් ඒ වගේම සත්වෙනි මේ හැම හැම දෙයක්ම අත්වසින් ගන්නකොට අර චිත්‍රපටි පිරේක සිනමා පිරේක දැක්වෙන දේවල් වගේ. නමුත් මෙතන රහස මොකද්ද? මේවායේ සංකත ස්වභාවය සාමාන්‍ය ලෝකයට වැටෙන්නේ නැහැ. මේවායි කියන රාමුව. මේ චිත්‍රපටියක් බලනකොට අර චිත්‍රපටිය මේක මේ පිරේ දැක්වෙන දෙයක් කියලා ඒ හැඟීම නැහැ. ඒ අවස්ථාවේ නියම සත්‍ය දෙයක් හැදෙන දෙයක් ඒකට තියෙනවා. අර සැද අනේ ලෝකයේ සැදන ස්වરૂපය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ජාතංගෝතං සමස්පන්න පතං සංකත නූරජ. මේ ලෝකයා ඒවා හටගත්තු ඇත්ත දේවල් හැටියට වෙන දේවල් මේවා කියන්නේ ඇත්ත වශයෙන්ම කතං සංකත. මේවා මේ කරන ලද ගොඩනගන ලද සංස්කාර වලින් සකස් කරන දේවල් කියන මේවායේ මේ අසත්‍ය ස්වභාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙහෙත් මතු කරලා දෙන්නේ. අනිත් නිසා මේ සංස්කාර කියලා වචනය ගැන විශේෂයෙන්ම මෙතන අපිට හිතා ගන්න පුළුවන්නේ එයින් අපිට හැඟෙන්නේ මේ ලෝකයේ කෘත්‍රිම ස්වභාවය, මේ ලෝකයේ කෘත්‍රිම දෙයක් හැටියට පත් කරන මේ මේ පඨවි ආදී මේ හැම දෙයක්ම සංස්කාර. අනේක නිසා මේ ඒ වායේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව අවබෝධයක් තියෙන්නේ අර අනිත්‍ය විඥානේ මේ වයින්නේ විමුක්ත. මේ සංකල්පවල ලෝකය දෙන්න ගන්න මේ සංකල්පවල විමුක්ත. ඒ වායි බලදාන ඒ වායි සෝමන්දලි සැලෙන ස්වභාවයක් නැහැ. මේ මේ රහතන් වහන්සේගේ මේ විමුක්ත tattwa හොඳට තේරුම් ගැනීමට ඉතාමත්ම සරල ඒ වගේම ගැඹුරු. පුදුමාන්දමේ ගාථා හතරක් අපිට සොයා ගන්න පුළුවන් අදිනිත් තීර ගාථාවේ. මේ අදිනිත් ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය ඉතාමත් පුදුම විදිහේ සිද්ධියක්. ඒ කියන්නේ ඒ අදිනිත් රහතන් වහන්සේ මහාවණයක් ලැබින් වැඩම කරන අවස්ථාවේ කල්හරු මුලකට අසු වුණා. ඔවුන් සූදානම් වෙනවා මම මිනිස් බිලියක් දීලා දේව පූජාවක් පවත්වන්න. මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරන්න. රහතන් වහන්සේ කිසිම තැනදීමක් නැහැ. මොහොනේ කිසි බයක් ප්‍රාසයක් අන්තරාදයක් නැහැ මේ හොර හොරද කියලා මේකට හේතුව. අන්න එතකොට මේ රහතන් මේ අදුත්තර රහතන් වහන්සේ පිළිතුරු දුන්නා ගාථා කීපකින් පිළිතුරු දුන්නා. ඒ විශේෂයෙන් හතරක් අපිට තෝරගන්න පුළුවන්. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමනි අතික්ඛන්තා භයා සබ්බේ ක්‍රිය සංයෝජනසරේ නමි හෝති අහෝතුන්ති බයිසන්ති නෝතිනි සංඛාරා විභංසන්ති සත්‍යකා පරිදේවන සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සංසුතිං සත්සන්තස්ස යථා භූතං නභයං හෝති ගාමිනී තිනකච්ච සමන් ලෝකං වඩා අඤ්ඤාය පස්සති මමස්සංසෝ අසංගුණ්ඩං නක්ඛිනෝති නසෝතිති ඒකාතකින් බලනකොට මේ ගාථා හතරේ අඩංගු වන අර්ථයෙන් කොටසක් හරි යන්තම් අල්ප මාත්‍රයක් හරි අපි මේ කලින් ප්‍රකාශ කළ දේශනාවල ඒ තැන්වල සටහන් වෙලා තියෙනවා. දැන් මුල් ගාථාව ගත්තොත් නත්ති චේතසිකං දුක්ඛං අනිපෙක්ඛස්ස දාමනි. දාමනි කියලා අමතන්නේ සොරදුතුවටයි ගම් ගම් දුතුව. සොරදුතුව කියලා කියන්නේ නැහැ. ඉතින් ගම් දුතුව නත්ති චේතසිකං දුක්ඛං අනිපෙක්ඛස්ස. අනිපෙක්ඛස්ස කියන්නේ අපේක්ෂා, තණ්හාව, ආසාව ආදියක් නැති තැනට සාත සංතිසික වශයෙන් චෛතසික වශයෙන් ඇතුළත දුකක් නැත. අතික්කන්ත භයාගබ්බේ ක්ෂීණ සංයෝජනස්ත්‍රයේ සියලුම භව සංයෝජන ශේකර තනත්තාට තනත්තා විසින් සියලුම භය ඉක්මවන ලද්දේ වේ. දැන් මේ ගාථා විතරක් අපි කලින්ම කල්පනා කරලා බලමු. දැන් මෙතන කියවන මේ නැති චේතසිකං දුක්ඛ. අපි කලින් දේශනා කරන සංකේතනීය සූත්‍රයෙන් මුල් තැන තියාගෙන ප්‍රකාශ වල උත්තර ආදේශනයකදී අපි ප්‍රකාශ කළා අර කය වචනීය මනස කියන ඒවා සත්‍ය වශයෙන් ගත දැනස්ථාට මේ අර අධ්‍යාත්මික ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්ම සුඛ දුක්ඛ ඒ කියන්නේ අවිද්‍යාවත් ඒ අසෝක විදාගෙන ගෝදා සෝ කායෝති කිනෝති සාවාචාති කිනෝති සෝ මනෝති කිනෝති චුත්තං සංඝෝති වත්තුං සංඝෝති ආයතනං සංඝෝති අධිගමනං සංඝෝති යම් පත්‍යාත් අධ්‍යාත්ම සුඛ දුක්ඛ කියලා ඒ ආකාරයෙන් ප්‍රකාශ කළා ඒ කියන්නේ අවිද්‍යාවගේ සංපාශේෂ විරාග නිරෝධයෙන් ඒ රහතන් වහන්සේට කය කෙරෙහි යන හැඟීමකුත් නැහැ. ඒ කායිකිනුම අර ලෝකයේ සාමාන්‍ය කය කෙරෙහි කරන මේ මේ ඝන සංඥාවෙන් ගතිය කය සංඥාව පිළිබඳ කය සංඥාවකුත් නැහැ. ඒ වගේ සාගාතාදිකිනුම ලෝකයාගේ මේ වචනේ මේ වචනෙන් කරන මේ සංස්කාර රැස්කෙන සංස්කාර ආදී එතන මූලික හේතුව මේ වචනය සත්‍යතාවක් දී. මේ භාෂා ආදී වහරේ දෙනවාට දැන සත්‍යතාව. ඒක නෑ. සාවාචාන හොත්. සෝමනෝ කියනවා. දැන් අපිට කෙනෙක් ගන්නාම අපිට සමහර විදිහට කියනක් වෙන්නේ මේ වචනවලට දීප සත්‍යතාවන්නේ. ඒ වගේම දැන් සෝමනෝ කියනවා. ඒ පිටත් ඒ විදිහටම අර ඇතිව නැති වෙන මේ සංස්කාර සමුන මගේ හිත කියලා ගන්නවා. සෝමනෝ කියනවා. අන්න ඒක නිසා චෙත්තං සංඝහෝති වක්ඛං සංඝහෝති ආයතනං සංඝහෝති අධිකරණං සංඝහෝති යම් පත්‍යාස උපද්දති අධ්‍යාත්මං සුඛ දුක්ඛං අසුඛින් සුඛ දුක්ඛ ඇතිවීමට සරෝත්‍රක දුක් ආදී ඇතිවීමට හේතු වූ යම් පොතක් ඉදමත් ආයතනයක් කාරණයක් තිබුණා ඒව නැහැ. අන්න ඒ අදහසයි සුපරි මෙතන මේ කියන සඳහන් වෙන අපිටේ ප්‍රතිකම් දුකන. හරි ඒකල්පික වශයෙන් මේ මේ සෝරමුදෝ මුලමුදෝ විසින් නැත්තු වශයෙන් මේ සාමීනාන්ති මරණයටපත් කළා. ඒ ප්‍රතිපික වශයෙන් දුකක් නැහැ. මගේ ශරීරය කියලා නැහැ. මක් නිසා ධර්මාරය ඉදිරි ගන්න එන්න කලින් අතහැරලා ඉවරයි. ඒකට ඒ අදහස මේ බලන්නේ ගාථාවෙන් සඳහන් වෙන ඊළඟට ඒ වගේම ඊළඟ ගාථාව දුක් කල්පනා කරලා බලුවම ඒකෙන් හොඳ ශූන්‍යතාව පිළිබඳ හැඟීමක් වෙනවා. <clears throat> මනෝ හෝති අහෝතින්ති භවිසන්ති මනෝති සංඛාරා විභවිසන්ති තත්ත්ව කා පරිදේවන මනෝ හෝති අහෝතින්ති මට වැටහෙන්නේ නැහැ මම සිටියා කියලා මම වීමේ යන අදහසක් මට වන්නේ නැහැ මට ඇතිවන්නේ නැහැ භවිසන්ති මනෝති මම වන්නේ යන අදහසකුත් මට ඇතිවන්නේ නැහැ මට අතීතයක් තිබුණා අනාගතයක් තිබුණා කියලා එහෙම ගීමක් මට එන්නේ නැහැ භවිසන්ති නහෝති සංඛාරා විභවිසන්ති මට වැටහෙන්නේ මේ විස්තරය සංස්කාරයන් නම් කියලා යනවා සංස්කාර ගොඩක් අතීතීනක් කියලායි අනාගත වෙන කියන්නේ පිටුරයි සංඛාරා විභවිසන්ති සබ්ද කාපරිදේවන ඒ නිසා ඒලා කවල වැළකීමක් දැන් මෙතන මේ ධානක වැදගත් ප්‍රගහතක් සඳහන් වෙනවා මේක අපි තවදුරටත් විස්තර කරොත් දැන් නිවන පිළිබඳව මේ දේශනා මාලාව යන්නේ මේ නිවන පිළිබඳ මේ දේශනාදී පවත්වන්න සිද්ධ වුනේ මේ මේ පිළිබඳ නොයෙකුත් විදිහේ මතිමතාන්තර තිබෙන නිසා අපි අපි ගන්න ඉලක්කය කුමක්ද කියලා කියන එකක් හරියට වැටහීමක් නම් බෞද්ධ අබෞද්ධයන් අතර පමණයි බෞද්ධයන් අතර. දැන් මෙතන මේ හොඳ කාරණා කීපයක් මතු කරගන්න පුළුවන් මේ භාවය පිළිබඳව මෙතන මේ කතා කරන්නේ. මේ රහතන් වහන්සේ අතීත භවවල ප්‍රතිකුත් ආත්ම භාව ලබන්නේ නැති ප්‍රේතුන් නැතිව බ්‍රහ්මීන් නැතිව දෙවියන් නැතිව මිනිසුන් නැතිව එතකොට මෙතන මේ කියන්නේ බොරුවක් නෙවෙයි මම හොති අවෝකින් මම හිතියා කියලා හැඟීමක් මට ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ කියන්නේ අදහස් කරන්නේ මොකද්ද අර සාමාන්‍ය ලෝකයා දැන් අතීත භව දැකලා එහෙම නැත්නම් අර අභිඥාවාදී හිම අතීත භව දැකලා කල්පනා කරන්නේ මම අසුවලාත්මේ අසුවලාත්මේ සිටියා මම දෙවියෙක් කියලා බ්‍රහ්මී කියලා කියලා තමයි මාන්නේ පිටව ගන්නවා පිරිසන ප්‍රේතයන් කියන්නේ යන්නේ යම් කිසි දුරුල කර ගැනීමක් තියෙනවා අන්නේ විදිහේ සත්‍යයක් මේ රහතන් වහන්සේට නම් වෙන අතීතයේ තිබුණේ මේ සංස්කාර ගොඩක් අනාගතයේ තිබුණේ මේ සංස්කාර ගොඩක්. අර චිත්‍රපටි අර ඔක්කොම මේවා මේවා මනෝපයන් ගොඩක් කියන හැදීම් වඩවීම ඇති කරගත්තු නරඹන්නා වගේ ප්‍රේක්ෂකය වගේ. ප්‍රඥාව නිසා ඇති වෙන සත්‍යය. මේ හොතු ආලෝකින්ති භෞතික හොතුනේ සංඛාරා රූපෝත්සන්ති තත්ත කාපරිගෝවන. ඒක නිසා මෙතන අත්වශයෙන්ම වැළපෙන දෙයක් නෑ කියන එක. දැන් මේ தত্ত্বය මේ මේ සංස්කාර කියන එකට අපි එක් අවස්ථාවකට සඳහන් කළා මේක ඇත්ත වශයෙන්ම භවයේ තිබෙන්නේ මහා දඟ දඟලීම් රැකක් සහ දඟලීම් රැකක් කියලා මේ දඟලීම් දඟලීම් ගැන කියනකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ කඳුලක් වරපටක් ආදී දෙකේදී කෙරෙන දෙයක් මේ දඟ වැටෙන එක. දඟ වැටෙනවා දඟ ලිගෙනවා. එතකොට මේ එක්තරා උපමාවක් පොඩි නිදර්ශනයක් ආශ්‍රයෙන් සරල උපමාවක් ආශ්‍රයෙන් අපිට මේ භවය පිළිබඳව දැන් භවය භවය භව නිරෝධයත් කියන මේ කාරණා දෙකයි මේ ඉතාමත් වැදගත් වන්නේ. නිවන හඳුන්වලා තියෙනවා භව නිරෝධය කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ භව නිරෝධය ගැන දේශනා කරනකොට මේ අසම්මනිත මම මට චෝදනා කරනවා උච්චේදවාදීන් විශේෂයෙන්ම ආත්මවාදී ගත්ත බමුණන්. නමුත් ආත්මවාදී ගත්ත බමුණන් තීර්ථකින් කවුනක් නෙවෙයි සමහරවිට බෞද්ධ පඬිවරුන් පවා මේ බයයි මේ නිවන අභාව මාත්‍රයක් කියලා. බල නිරෝධය කියන වචනෙට බයයි. ඒකට ඒ නිසා ඒ නිසා තමයි නොකුත් විදිහේ ගුඩත්වයක් ආරෝපණය කරන්නේ නිවන පිළිබඳව. මොකද්ද අමුතු එකක් මේක කියලා. ඒකත් මේ මෙතන මේ මේකට රහස කුමක්ද? අන්න පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන මේ විශේෂ දර්ශනය පිළිබඳ අවබෝධයක් නැතිකම. ලෝකයා ලෝක සංහිත භවය ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කාලෙකින්ට කලින් භවය පිළිබඳව ලෝකයා කල්පනා කරේ යම් කිසි පදාර්ථයක්. සදාකාලික නිත්‍ය පදාර්ථයක් මේ භවය කියන්නේ. ඒකකොට මේ උන්ට මේ මේ සත්පදාර්ථ විනාශ කිරීමක් තමයි අර උච්ඡේදය කියලා කියන්නේ. මම මාගේ කියලා ගත්තේ ආත්ම සත්‍ය. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිකාරික ප්‍රතිජනපාද ධර්මය කියලා ගත්තේ ආත්ම සත්‍ය. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිකාරික ප්‍රතිජනපාද ධර්මයට අනුව මේ භාවය විස්තර කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදාන නිසයි මෙතන භවයක් පවතින්නේ. අනිත් නිකාමක වැදගත් කාරණා. අල්ලා ගැනීම නිසයි භවයක් වන්නේ. දැන් අපි අර කියාපු අර සාපුතුව සාපුතුවක් කියන්නේ ඒ සාපුතුවක් එක්ක පාවිච්චි කිරීම නිසා. ඒක පුතුවක් එක්ක කරලා ගත්තොත් ඒක පුතුවක්. ඒ ගාන ගානේ පුතුවක්. ඒක මිනිසෙක් එක්ක කරලා ගත්තොත් ඒක මිනිසෙක්. ඊළඟට ඒවගේම අපිට හිතා ගන්න පුළුවන් දැන් නාට්‍ය ගානිකාවක එකම දී කෑල්ල. ඒක ඉල්බ ගත්තොත් ඒක හැරෙන්නේ ඒක අමෝරා ගත්තොත් ඒක අවියක් නුගුරක්. එන්නේ විදිහට ලෝකයා මේ සත්‍ය වශයෙන් දේවල් හැටියට ගන්න දේවල් වල දෙයක් නැහැ. ඒ දේවල් දේවල් හැටියට කියන්නේ සංහාමාන දික්ක වශයෙන්. මේ චෛතසික හේතුන් මෙතන තියෙන චෛතසික හේතුන් ගොඩක් ලෝකයේ අමතක කරනවා ඒවට සංකල්ප සද්මන්ති ආරෝපණ වුණාට ආරෝපණ වුණාට පස්සේ ඒක සත්‍ය දේවල් හැටියට හිතාගෙන ගොඩක් ඒවා ගොඩා හොඳට ගොඩා හදාගෙන අර විදිහට දැන් අර පුතු වේවි පුතු උද පුතු තුල පුතු මගේ ආදී වශයෙන් කවුරුකත් ඒවා නිකුත් විදිහේ සංකල්ප මඤ්ඤණාවල් ඇති කර ගන්නවා. ඒ වගේ සත්‍යයක් නිරහතන් වහන්සේගේ අරගෙන ප්‍රතිපේ නැහැ. අන්න ඒකයි මෙතන කියන්නේ අර උපාදාන පත්‍ය භව තේරුම් ගන්න මේක උපාදානය නිසා සාමාන්‍යයෙන් උපදී සම්බාධ වෙන විස්තර කරනකොට උපාදාන පත්‍ය භව භව කියන හිතන්නේ මේ භව උපාදාන නිසා ඊළඟ භවයක් ඇති වෙනවා කියලා. නමුත් මේක මේ මොහොතක් මොහොතක් පාසවන දෙයක්. දැන් මම මේක මේ අපි අල්ලගෙන සිටින මේ වටාත්ත මේ වටාත්තක් නෙමෙයි මේ ඒකට ගත්ත ප්‍රයෝජන නිසා මේ වෙන දෙකින් හැදුවත් මේකට වටාත්තක් වෙනවා. නමුත් මේක මේ ගන්න ප්‍රයෝජනය අනුවයි. මේක වෙන දෙයකට උදව් ඒක උපාදාන වචනෝ. මේ උපාදාන කියන වචනේ ආශ්‍රයෙන් අපිට විභවයේ කවුද කියලා තේරුම් ගන්න කියන්නේ. දැන් අර අපි පටන් ගත්තේ මේ දඟලින් සහ දඟලින් සමෝහයක් කියන මේ භාවය. ඒ භාවය කියන්නේ දඟලින් සහ දඟලින් සමෝහයක්. ඒක නිදර්ශනයක් වශයෙන් අපිට සිහියට නගා ගන්න පුළුවන් නම් දැන් අපි ගන්නවා අඹයක් අඹරනකොට අපි ගන්නේ වරපටක් අඹයක් වරපටක් ඇඳුරින් මාදීදී කියන දෙයක් තමයි දෙදෙනෙක් දෙපැත්තකින් දෙගෙන මේක දඟලනවා. දඟලනවා දඟලෑමකින් තමයි කඹයක් හඹරන්න පුළුවන්. එහෙම නැත්නම් වරපටක් අඹරන්න පුළුවන්. දැන් වරපටක් ඇඹරීමට නම් අපි යම් කිසි හේතුවක් නිසා වරපටක් මෙතෙන් ගන්නවා. ගල්කි ගල්කි එකතු කරන ගල් තුන හතරක් හරි අරගෙන දෙන්නේ දෙපැත්තකින් මේක අඹරන්න ආරම්භ කරනවා. අඹරන්න පටන් ගන්නවා. අරඹනවා. එතකොට සාමාන්‍යයෙන් මේ මේ ඇඹරීම සඳහා කරන්න ඕනේ එක්කෙනෙක් අන්ත එක්කෙනෙක් පිටපැත්තට අඹරනවා කියන අනිත් එක අනිත් පැත්තට අඹරන්න ඕනේ. ඒකකටයි මේ අත් වශයෙන් එකවර පටක් වන්නේ. නමුත් මෙතනදී අපි හිතා ගන්න ඕනේ නිදර්ශනයක් සඳහා මේ මේ විදිහට අඹරන්න සූදානම් වෙන අවස්ථාවේදීම නැගින් කවුරු හරි මේක අල්ල ගන්නවා. අර දුන්න ඒක දැක්කම දැක්කම යම්කිසි හේතුවකින් නැගින් කවුරු හරි මේ මේ වරකට අඹරින අඹරන අවස්ථාවේදීම අල්ල ගන්නවා, කඩින් අල්ල ගන්නවා. ඊගොල්ලත් අnder ගෙනියනවා හැබැයි වැරදීමක් පොඩි වැරදීමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියුවා අර අඹරන්න නම් මේ දෙකත් විරුද්ධ පැතිවලට අඹරනවා. නමුත් මේ දෙන්නම එක පැත්තටයි අඹරන්නේ. මේක දෙන්නේ මේ දෙන්නට වැටෙන්නේ නැහැ, ලැජ්ජත් නැට වැටෙන්නේ නැහැ. මකුසාදාන නැදින් අල්ලගෙන ඉන්න නිසා. අර උපාදානයේ නිසා මේ මේ කියන දඟලීම, මේ කියන දඟලීම ඇත්ත වශයෙන්ම දඟලීමක් නුවණ බව වැටහෙන්නේ නැහැ. අර උපාදානයේ නිසාම හැබැයි මේක දඟලීමකුත් වෙනවා. අර වැඩිම අල්ලගෙන ඉන්න නිසා කඹයක් වගේ දෙයක් හම්බරේනවා. කඹයක් වගේ දෙයක් නේ හම්බරේන්නේ. ඒකකින් කඹයක් කඹ දෙකක් කියලා කියන්න පුළුවන්. එහෙනම් වරපටවල දෙකක් කියලා කියන්නත් පුළුවන්. අර උපුද්දුත් අල්ලගෙන ඉන්න ඒ එතන ඉඳලා අර නැගේ ඉන්න අල්ලගෙන ඉන්න තැන දැක්කා එක ඒක වරපටක් එතන ඉඳලා එහාට තවත් වරපටක්. නමුත් මේක බැලුවම තාකින් නම් බලනකොට මෙතන තියෙන්නේ මේ දෙන්නේ වරකට අඳරනවා. මේක තියෙන්නේ ඇත්ත වරකට. සත්‍ය කියන්නේ වරකට. අපි දැන් ජීවිතේ මොහොතකට සිටි ගමන්ම අර නදී අල්ලගෙන ඉන්න පුද්ගලයා අතන ගියයි කියලා මොකද වෙන්නේ ඒකට? අර වරත් අයිති පිටත්තටම අර කියන්නේ අර අර පැත්තට පිටත්තටම දඟලමින් සිටියේ මේ වරපත එක ප්‍රේක්ෂණයෙන් මොහොතකින් අර සියල්ලම අර අර ශබ්ද සංකාර සමත සද්දෝත දුකට නිස්සග්ග වගේ තත්ත්වයක් තියෙනවා. ඒක ඉතිරිම ගිහිලා. අත් වශයෙන් මෙතන කම්බයක් නෙමෙයි කියන අවබෝධය කෙනෙකුට එන අයිති. අනිත් විදිහක් තමයි මේ ලෝකය. මේ ලෝකයේ තිබෙන මේ අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේක අල්ලා නොගන්න ආකාර. උපාදානයක් නැති තාක් මේ අනිත්‍යතාවෙන් අපිට කිසිම පීඩාවක් නැහැ. මෙතන තියෙන්නේ මෙතන ලෝකයේ හැම දඟලීමක්ම ඒ ක්ෂණයෙන්ම දඟලීමකින් ඉවර වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. උද්‍යබ්බය කියලා කියන්නේ ඒක. එතකොට අර අර සංවිකේ එක්කෙනෙක් අර දඟ ඒකපත් දැන් අර අල්ලගන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ අනන්ත කාලයක් අල්ප කෝටි ගණනක් අර දෙන්න එකතු වෙලා අර වරපට එකපැත්තට අර විදිහට අඳුරුනත් කවදාවත් වරපටක් දෙන්නේ නැහැ. අපේ කාලද දෙන්නම එකපැත්තටයි හරහා එන්නේ විදිහක් ලෝකයේ තිබෙන්නේ. ලෝකයේ තියෙන ජලන හැම දෙයකම ඉන්න අනිත්‍ය ස්වභාවය එින් අපිට පීඩාවක් වන්නේ නැහැ. පීඩාවක් වන්නේ අන්න ලැබින් අල්ලගත්ත හැටි. එතකොට අර ලැබින් අල්ලගත්ත හැටි අන්න සඳයක් වගේ දෙයක් අඳුරෙනවා. ඕකටයි ලෝකයා ලෝකය කියන්නේ. මේකයි ලෝකයා සත්‍ය හිතට ගන්න. එහෙම සත්‍ය හිතට ගැනීම නිසා තමයි අර මේකේ මේකේ අනිත්‍යත්ව නම් එහෙමනම් මේ සත්‍ය වූ ලෝකේ විනාශ කිරීමක් වෙනවා. ඡෝදයක් වෙනවා. මේ තත්ත්වය පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ පාදානපච්චය භව කියන වචනේ අර්ථය අනුව මෙතන කල්පනා කරොත් මේ මේ පුදුම දර්ශනීය මාර්ගයේ ඇත්ත වශයෙන් මෙතන නැති වෙන දෙයක් නැහැ. නැති වෙන විනාශ වෙන ආත්මයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් තිබෙන ලෝකයේ තිබෙන්නේ මේ විදිහේ මේ අනි ලෝකයේ තිබෙන අනිත්‍යතාවය මේ වශයෙන් මොහොතක් මොහොතක් පාස ඇති වෙනව නැති වෙනවා. මේක නැති ග්‍රහණයක් නැත්නම් මේකේ මෙතන උපාදාන පත්‍ය භව ඊළඟට කියන්නේ මොකද්ද? භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්ඛ සුඛායත සම්භවಂತಿ. දුක්ඛ සුඛායත ආදී හරියට අර මැදින් අල්ලගෙන ඉන්න තැනකට අර කරකෙවිල්ල නිසා අර අර අඳුරීම නිසා වගේ පීඩාව වගේ. ඒ විදිහට එතකොට යම් කිසි දැන් මේ සෝවාන් ආදී මාර්ග ඵල ලැබුණු බුද්ධලෝකයේ මේ ලෝකයේ පිළිබඳ ලබා ගන්න ගැටීම ඉතාමත් මෙකිටින් දක්වන පාඩයක් තමයි අපි කලින් සඳහන් කරේ යම් කිසි සමුදය ධර්මං සබ්බංසං නිරෝධං. බලවාම කිසි දෙයක් නැරවගේ දෙනවා. යම් කිසි සමුදය ධර්මං සබ්බංසං නිරෝධං. යම් පාඩයක් හට ගන්නා ස්වභාවයක් තියෙද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක යන්නා ලෝකයේ අහිංසක අර ඇතිවීමක් නැතිවීමක් පිළිබඳ ඉතාම සරල සරල ගැටීමක් තියෙනවා ඒ රහතන් මේ සුවාංශුද්ධිය. හරියට අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා මොහොතකට වරද මොහොතකට මාර්ගචිත්ත මාර්ගචිත්ත බලෙන් සාමාන්‍ය ලෝකයේ ස්වභාවය අල්ලගෙන ඉන්නේ එල්ලීගෙන ඉන්නේ. ඒක නිසා තමයි අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා කොච්චර අල්තරම් අර දඟ නිසා දඟලින් දඟලින් මැදේ පීඩා කරත් ඉතින් ඇති වුණා ශෝක පරිදේ දුක් දෝමනස් ඇති වුණා අතහරින්නේ නැහැ. ඒක බොහොම අමාරු බුදු පියාණන් වහන්සේ කෙනෙක්ම පහළ වෙලා ධර්ම ප්‍රකාශ කරන නිසා ඒක කතහරින්නේ. එතකොට කොයි ආකාරයෙන් යන්නේ? අර උපාදාන ස්වභාවය මොහොතකට ඉවත් කරලා අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා ලෝකෝත්තර වශයෙන් පුහුණු කරලා මොහොතකට අතහැරියන පුද්ගලෝ අන්න ඊළඟට ආයෙත් අල්ලගන්නකොට තේරෙනවා අර දඟ අඩුයි. සක්කාය විචින චිකිත්සා දීලා බුද්ධ කරාමාස ඊළඟ දුරට අඩුයි කියලා ගිහිල්ලා අර අර දඟේ ගිහිල්ලා සමහරකට කරමක් දුරට ගිහිල්ලා ඒගොල්ලෝ මේ භවයට නැවතුන මොහොතේදී තේරෙනවා මේ මේ භවයට ඉන්න උපාදානය නිසා කියලා. මේ අල්ලා ගැනීම නිසා. ඒ අල්ලා ගැනීම කියන්නේ අර ආශ්‍රව අංශාදී නිසා අප්‍රේම ක්ලේශ නිසා කියලා ඒ විදිහට හිමත් වෙන පටිච්චසමුප්පාද ධර්මයේ එතනම තේරෙනවා. කොහොමද මේ තත්ත්වයක්? එතකොට මේ අපිට මේ වරකට ආශ්‍රයෙන් හුඟක් දුරට අපි ගියේ නමුත් මේ මෙන්න මේ භය පිළිබඳ යම් කිසි ගැටහීමක් ලබා ගන්න මේ උපමා උපකාර වෙනවා කියලා හිතනවා මකේසාද ලෝකයා භය ගැන කල්පනා කරන්නේ බෞද්ධ බෞද්ධයන් දෙනෙක්ම අර සත්පදාර්ථය පිළිබඳව අර සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකෙන් කියපත් දෘෂ්ටියමයි ඒක තමයි ඒ දෘෂ්ටි දෘෂ්ටිය පිළිබඳ පිරිසුදු වීමක් නැතිතා ලෝකයා තුල මුලන බය ගන්නවන බය දී ගන්නවන දෙයක් මේ භව නිරෝධය කියන එක බොහොම බයයි. ඒකට තමයි මේ කුතුකුත් නෝදුගේ සංගතක් තමයි අතුවාචාරින් මහන්සිල බව. සමහර විට මේ නිවන පිළිබඳව හඳුන්වනකොට අර දුක කියන පද මේ බද පදය වර්ගයට තෝරනවා. ඒ කියන්නේ සුදු මේ නිවන කියන වචනය හඳුන්වීමට සමහර විට එතන සත්‍යත කියන වචනේ කිසිසේත් කිට්ටු කර නොකළ යුතු වචනයක් නිවන හැදීම හඳුන්වීමට උදනවා. නිත්‍ය සාශ්වත තත්වයක් තමයි නිවන. අපි අහන්නේ මොකද්ද කියලා ඒක ප්‍රකාශ කළොත් සිතාර බ්‍රහ්මත්වයට ලං වෙන නිසා. ධර්ම වානා විචලම් වන නිසා. නමුත් මේ විදිහේ සත්‍යයක් ඇති වුණාක් නිසාද අර දුර කියන වචනේ. ඒ බුදු දානන් වහන්සේ ඊවර හඳුන්වන ප්‍රශ්නය තමයි දුර. මේ වචනේ අර්ථය හරියට තේරුම් නොගැනීම. මේ දුර කියලා කියන්නේ ස්ථිර අචල කියන අදහසයි. සමහර අවස්ථාවල මේකම සමගම දැන් බ්‍රහ්මයම නවදනවා දුරං සස්සතං අවිකරුණාම ධම්මං නිච්ඡං ඔය නිච්ච දුර සස්සත අවිකරුණාම ධම්ම කියලා ඒ විදිහේ පද සමූහයක් දෙනවා තමයි. ඒ කියන්නේ අර ඒවා එක එක ළඟින් යන පද නිසා. නමුත් මෙතන නිවන දිව වශයෙන් හැඳින්වීමක් නිසාද නිවනින් ලැබෙන ප්‍රත්‍යක්ෂය කවදාවත් වෙනස් වෙන්නේ අචලන් සුඛං කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි. ඒ අදහසමයි අකුප්පා චේතෝ විමුක්ති කියලා. බුදු දානන් වහන්සේ නිවන හඳුන්වන සමහර අවස්ථාවල අපෝප්‍ය වූ චේතෝ විමුක්තිය. අනිත් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි. කුප්ප පටිච්ච සම්පන්න. ඒක වෙනවා. කුපිත වෙනවා. චලනීය වෙනවා. සමහර විට ජීවන කාලයේ ජීවිත කාලය තුල විචාරණය වුණ මරණ භය මරණ වේදනාව හමු විචාරණය වෙනවා. අවසාන දුරු කරනවා තමයි මේ මරණ වේදනාව. කෙනෙකුගේ එහෙම යම් දුන්න දුන්නම නොදුන්නම වැටෙන අවස්ථාව තමයි මරණ වේදනාව. ඒ මරණ වේදනාව හමු ඒ අනිකුත් චේතෝ විමුක්තිය හැම එකක්ම පරාද වෙනවා. නමුත් මේ නිවන කියන චේතෝ විමුක්තිය මායя ඉන්න කලින් අතහරින මේ නිවන මේ අපස්සාව චේතෝ විමුක්තිය ඒක කවදාවත් මේ ඒක අචලයි. අචලන් දුකන් කියලා කියන්නේ ඒකයි. දුකන් කියලා කියන්නේ ඒකයි. ඒ විදිහට බුදු පියාණන් සිංහල හැඳින්වීමට යොදු පද සමහර විට ඒ අර්ථය හරියට තේරුම් නොගැනීම නිසා සමහරවිට බුදු පියාණන් වහන්සේ සාමික තීර්ථකෙන් යොදන වචන වේදන වෙන අර්ථයකින්. ඒ උදන් අතන් බොහොමයි. නමුත් මේ තීසකෙන් යදියාටින් ගත්තොත් ඒකෙන් පිටුමතන ධර්මය විකෘත වෙනවා. ඒ ජීවස්ථාවක් තමයි නිසා තමයි මේ අතුවාචාරුන් වහන්සේලා ඉතාමත් ආසනවන්ත අන්දමට සස්විත කියන වචනේ ගවා නිවන දිනුට උදාගෙන තියෙන්නේ සාසුත නිත්‍ය දෙයක් ඇතුළේ. මූලිකම හේතුව අර භවය පිළිබඳව තියෙන වැරදිවත් එහෙම මේක ඇත්ත වශයෙන්ම භවයක් තියෙනවා කියලා. දැන් අසු මානිය කියලා වචනයක් තියෙනවා ඒකෙන් හංගෙන්නේ මේ දෙවි කියලා මානියක් ලෝකයේ තියෙන්නේ. වෙන වෙන වෙන ශාස්ත්‍රෝන් වලින් බැලුවේ මේ සත්‍ය වූ මම මේක බේරගන්නේ නැත්නම් මේකට අමෘත තත්ත්වයක් ලබා දෙන්න. බුදුපියාණන්ගේ කාර්ය කරන්නේ මෙතන අත්ත වශයෙන් තියෙන අස්මිමානයක් දෙමි කියලා කියන මාන්නයක් පමණයි. මේ මානියක් කිරීම අවශ්‍ය වන්නේ. අන්න ඒක නිසා තමයි සම්මා දැන් නිවන පිළිබඳ සමහර විට සඳහන් වෙනවා ඒ අනිත්‍ය සංඥාවෙන්ම සමහර විට සම්මා මානාදි සමය අන්තමකාසි දුක්ඛස්ස. අස්මිමාන සමුද්ධාතං සාධනාති දුක්ඛින ධම්මේ නිබ්බාන අසුමා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන අසුමාන අසුමාන විනාශ කිරීමට කිරීම කියන தත්ත්වයට ගමිනා ඒක දුක්ඛින ධම්මේ නිබ්බාන ඒකමයි සිත ගැනීම වල සමහර කෙනෙක් කල්පනා කරනවා අසුමාන සමුදයත් වෙනමයි නිවන වෙනමයි කියලා නමුත් අසුමාන සමුදායයක් එක්කම නිවීම එතනමයි. අපේශාලේ අර අර මේක මේ ඇත්ත වරකටක් ඇත්ත කම්බියක් කියලා හිතාගෙන මෙච්චර කාලයක් මේ අඹර අඹර ඉන්නේ. මේක තේරෙන්නේ නැත්නම් ඒ කාලයන්නේ මැදින් අල්ලගෙන නිසා අද මේ මොහොත තේරෙනවා. ඊළඟට මේ රහස ගැටීම නිසා තමයි අර ආර්ය පුද්ගලයා ආර්ය පුද්ගලෙන් හැදීමට වෙන පද මේ සංසාරයේ උපදින උත්පත්ති සංඛ්‍යාවන් නම් කරලා කියන්නේ ඒක නිසායි. අර වැටහින් වෙනවා. නමුත් අර දැන් සත්‍යක්වත් ධර්ම රෝහලන් පුද්ගලය සවහත්තර කිනුකදී අර දැන් අර ජන්ම අර අර ධර්මයේ ගිහිලා ඒක නිසා දැන් අර රහගත් වතහගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගියොත් මේ කවුරුරටත් මේ මේ මේ අතහරින්න බයනේ ඉන්නේ මේ තේරිලා ඉන්නේ. ඒක අතහරින්න බය. අතහරින්නේ නැත්නම් මොකද අතහැරියාම මේ විනාශයක් වෙයි කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මහා බරක් හැටියට තියෙන මේ බර ඇත්ත වශයෙන්ම උපාදානය නිසා තියෙන බර. දෙන්නම තෙල්ලීගෙන ඉන්න ඉන්න වේගයම මෙතන තියෙන බර. ඒ කාරණේ ලෝකයට තේරෙන්නේ මේ තමන් විනාශ මා විනාශය කියලා හැඟීම නිසා උන්නේ අර කඩේ වෙලිලා ඉන්නවා. නමුත් මොකටද හරි ඇත හරිය නම් තේරෙනවා අර දඟලින් දඟලින් සංඛ්‍යා සමහර මේ මොහොතේ නැති වෙලා විනාශ නැති වෙලා යන බව දින්න බව. ඒ නිවීම පිළිබඳ සම්පූර්ණ අවබෝධය යන සම්පූර්ණයෙන් මතහැරිය යන අවස්ථාවේ රාශිය වංශයේ ඉන්දිකම ක්ෂය කළා. එතකොට මේ පොඩි ගාථාවාසයෙන් අපිට උත්සාහ ගන්න පුළුවන් අන්න අර සත්‍යකාපයි දේවන මොකද්ද මේකට අඳන්න තියෙන්නේ? මක් නිසාද මම හිතුවා කියලා අවබෝධයක් තියෙන්නේ නැහැ මම විනාශ වෙනවා මම ඉන්නවා කියලා අවබෝධයක් තියෙන්නේ නැහැ මෙතන වෙන්නේ සංස්කාරයන්ගේ විනාශයක් විභව කියලා මෙතන ඒගොල්ලෝ කියන්නේ වෙන අර්ථයකින් සංස්කාර පිළිබඳ විභවයක් ලෝකයා භවෙන් භව පිළිබඳව ඒ වචන දෙක පිළිබඳව කතා කරනකොට සමහර කෙනෙක් මේ භවය සත්‍ය වූ ආත්ම පදාර්ථය විභව කියන්නේ ඒකේ විනාශය. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන විභව ඉස්සන්ති මෙතන විභව කියන පදේ ගන්නේ සංස්කාරයන්ගේ විනාශය. ඒකට අවුල සඳහන් වුණේ අර අර නාට්‍යයක භවය භවයක තිබෙන අර තාවකාලික විලාව කිරීමහා ගන්න අර පුතුවා පුතුවා වගේ කියලා ගන්න දේවල්. ඒ පුද්ගලයන් පිළිබඳව කල්පනා කරනකොට කර්මානුකූල අර්භාග සංයෝජන නියුම්ගෙන එහාට මෙහාට යන රූකඩ ගොඩ මේ රූකඩ ගොඩ මුල් කරගෙන තමයි දැන් අපි මේ දේශනාවදී කරනත් මේ පිළිසක් නැත්නම් මේ දේශනාවක් නෙවෙයි විතර. මේ දේශනාව තුළ තියෙන මේ භවන මේ නාටකයට උපකාර වෙන අනිකුත් මායි වචන කිව්වත් මේ අනිත් අපි අපි හැමදෙනාම මේ කරා අර නාටි ජවනිකාවක් මෙතන තියෙන්නේ. දැන් මේක අපිට ලෝකයට කියනවා මේ වගේම තවත් ජවනිකා මේ සමහරවිට බඹල කීපයක් එහායින් අර සැලේ එහෙම සිද්ධ වෙනවා ඇති මේ කඩිය වලත් සමහරවිට කඩිසර බොහොම කඩිසරව වේදනාවෙන් පිළින ජඩේ කුසගෙන යන මේක උන්ගේ ඒක උන්ගේ ජීවිතේ උන්ගේ භවනාටක එක්තරා ජවනිකාවක් ඒ වගේම තමයි මේ හැම එකක්ම ඉතින් මේ රාමුවට නොතේරීම තමයි මේ අවිද්‍යාව අවිද්‍යාව රාමුව යම් කිසි අවස්ථාවක අර ආශ්‍රවංශේ මුලින් විමුක්තව පින්වත් චේතනත්ට අන්න ලෝකයෙන් සිටින විමුක්තක් හරියට අර චිත්‍රපට ශාලාවේ නෘත්‍ය ශාලාවේ අර දොරවල් හදිසි ඇරුණා වගේ ඉතින් පිටුම අර සිරේ තියෙන ඒ ගාවනිකා ඒක එතනම අර සම්පූර්ණකාර සමස්ත සබ්බෝධි පිටින් ශ්‍රද්ධාව අපි සම්පූර්ණකාශලාට එතන එතනම ඉවරයි දැන් එතකොට මේ ඒ විමුක්ති ගාථාවන් ඊළඟට අපි යමු අර තුන්වෙනි ගාථාව සුද්ධං ධම්ම සමුත්පාදං සුද්ධං සංඛාර සම්පති පස්සං සතු යථා භූතං නබ්‍රාං සෝති ගාමනේ. ඒ කියන්නේ සුද්ධ ධර්ම සමුප්පාදං. සුද්ධ ධර්මයන්ගේ හතගැනීම සුද්ධ ධර්මයන්ගේ හතගැනීම සුද්ධ සංඛාර සංස්කෘතිය. සුද්ධ සංස්කාරයන් සංස්කාර සංස්කෘතිය. පස්සෙන්තස් යථාභූතං යථාභූත වශයෙන් අතිතතුනේ කියන දකින්න දැනත්තාට නබ්‍රාං හෝති ගාමනේ සොරබුතු ගම්බුතු බයක් නම් නැතිවන්නේ නැත. දැන් මෙතන මේකත් අපිට පුළුවන් ගිහිල්ලක් මේ ගැඹුරක් මේකෙන් මතු කරගන්න. මේක නැති දේවල් නෙමෙයි මේ ඇති දේ. මේ මේ ගාථාවේ තිබෙන අඩංගු දේවල් මේ අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් මතු කරන්න බලන්නේ. මේ සුද්ධ ධර්ම කියලා මේවට සුද්ධ ධර්ම කියලා කියන්නේ මොනවද? ලෝකයා පිළිගන්න ලෝකයා ගන්න දේවල්. ධර්මයකට සැලකෙන දේවල්. මනසට අරමුණු වන අරමුණු, අරමුණු වන ධර්ම ඒවායේ අසුද්ධ ස්වභාවයක් තිබෙන නිසා අසුද්ධ වන්නේමක් නිසාද ආශ්‍රව සහිතයි. මෙතන කියන්නේ අනාශ්‍රව ධර්මයක්. මේ රහතන් වහන්සේට මේ ලෝකයේ දේවල් අරමුණු වෙන්නේ අනාශ්‍රව වශයෙන්. ඒ වගේ සංකතයක් ගොඩනගන්නේ නැහැ. නිකන් සංස්කාර නමක සංස්කාරය. සුවන් චිත්‍රපටියක් ගොඩනගන්නේ අර චිත්‍රපටියේ වෙන දර්ශනවල අර විද්‍යාත්මක දර්ශන මේ මේ ආකාරයට ඇදලා තියෙනවා කියලා යතින්ම යටපත් නොවි අවිද්‍යා අනුසයෙන් යටපත් නොවි තිරනවා නම් කෙනෙකුට චිත්‍රපටියක් රසෙන් දින්න බෑ අත් වශයෙන්. ඒ තැනකට චිත්‍රපටියක් නෑ. චිත්‍රපටිය තනින් ඉවරයි. අන්න ඒ වගේ මේ මේ සුද්ධ ධම්ම වශයෙන් රහතන් වහන්සේට කියනවා සුද්ධං ධම්ම සමුප්පාදං මේ ධර්ම ඇති වෙන නැති වෙන ඉස්සරහ සුද්ධං සංඛාර සංගති මේවා මේ අනුසංස්කාර සංස්කාර පෙළක් විතරයි ඒ ආරූපකටක් මෙහි කරකේ වෙනවා සුල අන්‍ය හැඟීමක් එනවා සුද්ධං සංඛාර සංස්කෘතිය මේක දකින්න තරක්කාට නිවන් දුකේ බයක් නම් නැතිවන්නේ නැහැ කියලා. අපිට මේකට පොඩි කුමාර ප්‍රකෝෂක්ති ගුණාලින් කිච්චකල මේක හැමිට අපිට දක්වන්න පුළුවන් මහාන මැසිනක මහගින් මහගින් යනකොට දැන් අපි ලොන්න මහාන මැසිනකින් දැන් රුදු කොටක් තියෙන දෙකක් එකතු කරලා මහනවා. නමුත් හදිසියෙන් අපි හිතමු අර මහාන මැසින යටිහිල නැති වෙනවා කියලා. ඒක මොකක්ද වෙන්නේ? වැඩිම ඉවරෙච්ච බව දන්නේ නැත්නම් සමහර විට මේක නැහිච්ච නැහිමක් වගේ මහිමක් වගේ පේන්න පුළුවන්. නමුත් දානකට නැහිලා නැහැ. මොකද ඒලා තියෙන්නේ අර අර මේ හැම නැහි නැහිමක්ම සම්පූර්ණ වෙන්න නම් මෙතන තිබෙනවන කාරණා කිහිපයක්. ඒ කියන්නේ අර ඉතිරතු පහලට යනවා එකම හරි යටින් මුල එකතු වෙලා මේක මේක ගැටියක් වතුනවා. මේ ගැටිය නැති නේද රහතන් වහන්සේට. ඒ සංස්කාර නිසා සංකතියක් ගොඩනගන්නේ. සංඥා මාන දෘෂ්ටියක් නැහැ. සංඥා වශයෙන් ඇලීමකුත්, මාන වශයෙන් දෙවීමකුත්, දෘෂ්ටි වශයෙන් පැටලීමකුත් අවශ්‍යම මේ භවය භව ගැට යුතුයි. එතකොට මේ මෙතන කියන්නේ අන්න අර යටිනුන නැති ඉවරුණු මහාන වශයෙන්ත් වගේ රහතන් වහන්සේගේ හිත වැඩ කරන්නේ. මොන අදින් මේක කියවන කියා චිත්තාර්ග මේක කිව්වා. මේ හැම එකකින් හැංගෙන්නේ අර ආශ්‍රය ධර්ම එවන් සංකතියක් ගොඩනගන්නේ. අ මම හිතාද අර මේවා ඇති වෙනව නැති වෙනව අර ස්වභාව ධර්ම වශයෙන් ඒවා දකිනකොට ඒ අවිද්‍යාව නිසා දැන් පරිසම්පාදයේ මුලින් අවිද්‍යාව දාලා තියෙන මොකද්ද මේක අවිද්‍යාව නිසා ඉතාමත්ම අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම පරම්පරාව. එතකොට අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම පරම්පරාව ඒ ක්ෂණයෙන්ම මේකට කාලයක් නෑ අකාලික කියලා කියන්නේ ධර්මයේ අකාලිකයි කියලා කියන්නේ මොනවේ නිසා ඒකාර භවත්‍රය කියලා බුදුලා මේ පරිච්ඡාන්තාගේ මේ සංස්ථාගත විදිහට තේරුම් කරන්න යාමෙන් තමයි මෙන්න මේ මේ ධර්මයේ ඉතාමත්ම සංදිත්තික අකාලික ගුණය යටපත් වෙලා තියෙන්නේ අර අවිද්‍යාව නිසා අරතරන් ධර්ම පරම්පරාවක් තියෙනවා නම් භවයෙන් භව ජාති ජරා මරණ ආදියක් ඇති වෙන මේ ඒ ඒ ඒ සත්‍යයේ ඒ ක්ෂණයෙන් නතර වෙනවා අර අවිද්‍යාව ප්‍රහාණය. අන්න ඒක නිසා තමයි නබයං හෝති ගාමනේ. මෙතන මේ මරණය මරණ අමෘත කියලා කියන්නේ මේ මරණ බය නැති වීමයි. එතකොට මේ මරණය පිළිබඳව තිබෙන ලෝකයා තුළ තිබෙන එක්තරා විදිහක හුඹස් දෙයක්. මේ විදිහට කියනවා එක්තරා හුඹස් දෙයක් ලෝකයා තුළ තිබෙනවා. දැන් අපි ගන්නවා වංගික සූත්‍රයේ මේ හුඹක උපමාවක් අරගෙන කියනවා ප්‍රකාශ කරලා තිබෙනවා මේ මේ මිනිස් රෝගක් කියලා මේ ශරීරය තව ශරීර කෝඩුව මේ මාත මේ සතරමා භූතයෙන් ගුණොත් මෝපියන් නිසාත් මේ ආහාර පාන ආදීන ඒක එකතු වෙලා ගොඩ ගැහුණු කුඹහක් හැටියට වන්නික සූත්‍රය දක්වලා තියෙනවා මේ ශරීරයේ. මේ සූත්‍රය ප්‍රකාශ කරනවා අභික්කන සුමේද සත්‍යං ආදාය. නුවණැත්ත නුවණැති බුද්ධලය මේ ආයුධයක් අරගෙන මේ මේ මේ හුඹා ඉදීනේ කියලා. මේ මේ හුඹා මේ හුඹයි සත්‍ය වූ ආත්ම නාගයෙක් ඉන්නවා කියන හැඟීම ලෝකයා තුල තිබෙන්නේ. මේක හරියට බිඳල බැලුවහම අන්තිමට මේ කුමක්ද අන්තිමට හමු වෙන්නේ කවුද? අර ලෝකයා වෙනුත් තිබුණ ලැබියු අනාත්ම රහතන් වහන්සේ කෙනෙක්. අනාත්මේ ප්‍රත්‍යක්ෂකල නාගයෙක් හමු වෙන්නේ. ඒකම තමයි වන්නික සූත්‍රයේ මේ සූත්‍රයේ මේක සූත්‍රයට අපට අර්ථ එකතු කර ගන්න පුළුවන් මේ ධර්මානුකූලවම අන්න ඒ විදිහට සත්‍යයක් මෙතනනේ. එතකොට අර මේ මේ ධාතු මහ බුද්ධකය නැත්නම් හැම ඝන සංඥාවෙන් රූපය ගන්න දේ ඒ ඝන සංඥාව නිසාම මෙතන මේ මරණ බයක් ආදියක් ඇති වෙන්නේ. ඒ අර භවය නිසාම එතන ජාතිය කියනවා. දැන් පටිච්චසමුප්පාදයේ පිළිබඳව හොඳ වැටහීමක් මේ අනුව කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්. අර මේක මේ අපි කල්පනා කරනවා ධාති කියන එක හරියට අර ධාති කියලා කියන වචනය කියනකොටම සමහර විට සිහියට නැගෙන්නේ අර මෞකසකින් විහිදන කෙනෙකු එහෙම නැත්නම් අර ඒකේ පොඩි දරුවෙකු ඒ විදිහට. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ධාතිය අර අර භවයත් එක්කම සම්බන්ධයි අර උපාදානයත් එක්කම සම්බන්ධයි. දැන් මේ අපි නිවන්දිරි දෙයක් මේක භව කියන්නේ දැන් අර පාපුටුවක් විදිහට පාවිච්චි කරන අවස්ථාවේ යන පාපුටුව උපන්න. ඒකෝට ඒ පාපුටුවේ ප්‍රයෝජනේ නැති වුණ අවස්ථාවේ පාපුටුව මරුණ නැති වුණා. අන්න ඒ අදහසින්ම තමයි දැන් අරිය පරිශන සූත්‍රාදී ඔය ಜಾති ධම්මං ජරා ධම්මං කියලා ඔය ප්‍රකාශ කරන තැන් වල ಜಾති ධම්මා යේතේ වික්‍රය උපදෝ මේ උපදීන් හැම එකක්ම මේ ಜಾති ස්වභාවයයි කියලා එහෙම ප්‍රකාශ කරනවා පුත්ත පරියම් ಜಾති දාසං කිපමණ මේ පණ ඇති දේවල් කොනක් නෙවෙයි එතන කියන්නේ ಜಾති රූප රජකම් ಜಾති ධම්මා මේ රන්දිදී මුතුමන් අපි දැන් කල්පනා කරමු මිල මුදල් ආදී ඒවා කොහොමද ජාමයේ උපදින්නේ කොහොමද ඒවා ජරා ධම්ම වෙන්නේ ඒ උපදින්න අර තණ්හාමාන දිට්ඨිය ආදී නිසායි ඒවා ඒවා විනාශ වෙන්නේ ඒවට බලයක් ලැබුණා, ධාතුවක් උත්පත්තියක් ලැබුණා. ඊළඟට ඒ උත්පත්තිය නිසාම ඒ උත්පත්තියත් එක්කම අරගෙන යන තමයි ජරා මරණ ආදී ඒක නිසා අර විදිහේ ශෝකදන් දේවාදියට ඒ කාරණේ වෙනවා. ඒකට උපකාර වෙනවා. කොහොමද මේ මේ සංස්කාර තනිකර සංස්කාර වශයෙන් දක්න තැනට අර දේවල් හැදෙන්නේ නැහැ. එයාට අංගත විඥානය පිළිබඳව සමාජික මේ ප්‍රකාශ කරන අවස්ථාවල තේරුම් ගැනීමට තපහරු වගේ අපහසු වගේ මත නිසාද මෙතන මහ වචන ගොඩක් විතරයි තියෙන්නේ. පටවින් පටවින් පටවින් ආවුසින් පටවින් ආවුසින් පටවිතු ආවුසින් ඒ දේ නම් කියන්නේ කියන්නේ කොහොමද මේ ලෝකියා භවය මුසා ගන්න භවනාටකයේ සත්‍යයක් හිතේ සැබෑදයක් හිතේ සාහෘ කරගන්න එකිනෙකා අතර වූක ව්‍යවහාර කරගන්න උපකාර කරගන්න මේ සංකල්ප සමූහයම රාජන් වහන්සේ දකින්නෝ හින්දු කුමාර මහාතයන් ගොඩක් මේ නිවාණි මහරයක් නැහැ. ඒ ඒ වැටහීම තිබුණා. ඒ අවබෝධය තිබුණා. ඒකට දැන් මෙතන අර මහානමතුන් කුමාරණට ප්‍රකාශ කළේ භවයක් දෙතිනේ භව නිරෝධය එතනම දැන් රහතන් වහන්සේ සමහර කෙනෙක් කල්පනා කරනවා දැන් රහතන් වහන්සේ නරුණට පස්සේ තමයි මේ එහෙම අපි කියන වචනේ ගන්න මෙතන ලෝකයා පාවිච්චි කරන වචනේ මේ විඤ්ඤාණය දෙන්නේ කියලා. නමුත් භවනිරෝධී ප්‍රත්‍යක්ෂ කරනවා දිට්ඨිය ධම්මේ මේ කිසිම ආගමක නැති විදිහේ සිදුන දෙයක්. අර භවනිරෝධී ප්‍රත්‍යක්ෂ වන්නේ අන්නර අර මහානගතිය ඇති නුදුරුන අවස්ථාවේ අනුසය සමුග්ඝාතය ඒ ප්‍රමාශ්‍රයේ කිසිවක් නැහැ තණ්හාමාන දෘෂ්ටියක් නැහැ ඒක නිසා මේවා එනවා යනවා කිසිම අමුතේ එකයි අමෘත අමතන් පරිභෝගිකී ගහතන් වාසයේ අමතන් අමෘතේ පරිභෝග කරනවා දැන් අර අදිමුත රහතන් වහන්සේ යම් කිසි විදියකින් අත්වශයෙන් සිද්ධ වුණේ අර ස්වර්ග කියන්නේ මේ නිධර්මයේ තීරු මාර්ගෙන ශ්‍රද්ධාවෙන් මේ රහතන් වහන්සේ ධර්මයට පත් කරනවා වෙනුවට සිංහිතුම නිදහස් කරන මහා උපාසකෙන් වෙනවා නැත්නම් මහණෙන් කියලා ඌකට සඳහන් වෙනවා. නමුත් අත්වශයෙන් රහතන් වහන්සේ මරණයට පත් කරලා රහතන් වහන්සේ ඒ තුන්වන් තාන්‍ය අමෘතිය පරිභෝග කරන්නේ වපිසාද මාර්යා උදුර ගන්න කලින් අපි හැරෙන නිසා. ඒක නිසා තමයි අර බයක් නැත්තේ. අර උඹස් බිය නැති වුණා. අර හුඟා මනෝතුරු ගන්න හුඟස් දුවේ ලෝකවාසී කරපු හුඟස් දුවේ නැති ඕකයි අමෘතය කියලා කියන්නේ අමෘතය කියලා කියන්නේ අර දෙවියන් අර දෙවියන් අසුරෙන් සතන් කරලා ලබා ගන්න අමුතු විහිසක් අමුතු පාණයක් නෙවෙයි රසවත් පාණයක් නෙවෙයි ඒ කියපු අමෘතත්වයේ අමෘතත්වයේ පිළිබඳ හැඟීම් ඒ නිදාස ඒ කිසුගේ දුකේ අන්නක තමයි අමෘත අමෘත අමෘතමන්ව නිර්මාණය. ඉතින් මේකට සදාකාලිකත්වයක් අවශ්‍ය නැති බව අපි අමුතුන් කියන්නේ අපි අර සින්කල්ලා උපතානින ආපාසී සබ්බදාසින් කියලා ඊගේ ගාථාවෙන් ප්‍රකාශ කළා. අර පිපාසු නිවාගත්තට පස්සේ තවත් මොකටද ලිං තවත් මොකටද වතුර. එතකොට මේ ඔය සුද්ධංගම් සමුත්පාදං සුද්ධං සංඛාර සංකීර්ණ වස්සම් සත්‍ය යථාභූතං නබයං හෝති ගාමන ඊළඟ ගාථා ප්‍රතිගත තුන්කට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මනස්සං දෝසං ඉඳන් නැති නැතින සෝතිති කුමසූනිකා පිළිබඳ මේ වටිනා ගාථා කීපයක්. වෙනකට සමන් ලෝකං වදා පඤ්ඤාපස්ස යම් අවස්ථාවක මේ ප්‍රඥාවෙන් මේ මුළු ලෝකයම අභ්‍යන්තර බාහිර මේ මුළු ලෝකයම වෙනකට තමයි අනුකූල දීක පිළිහා සමාන කර. ඒ කියන්නේ ඉසරු කියන එක. ඉසරු ස්වභාවයෙන් වෙනකට සමන් ලෝකං වදා පඤ්ඤා ප්‍රඥාවෙන් දුතුවනම් මමත්වං සෝසං වින්දං මමත්වයක් පිළිබඳ හැඟීමක් නැතිවන්නේ මමත්වයක් අල්ලගන්නේ නැතිව නමුත් අංශු වටින්නක් නැති මේ තියෙන සෝකති. මට යමක් නැති වුණා කියලා අඳන්නේ නැහැ. අර භව නිරෝධය කියන වචනයට බය වෙන්නේ නැහැ. මක්නිසාද මේ ඔක්කොම ගිහි කරුගුවල්. ඉතින් දැන් කිසි දෙයක් අපිට ප්‍රකාශ කරන්න සමහර මේවා අමුතුන් විස්තර කරන දේවල් මේ හැටියට හිතෙන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන දේවල් දේවල් වන්නේ කොහොමද කියන එක. දැන් අපි හිතමු දැන් මේ නාට්‍ය ගැන අපි කල්පනා කරන නිසා ඒකට සමාන ඉස්සර ගානිකාවක් අපි මේ ලෝකයෙන් ගන්න බලමු. සාමාන්‍ය යම්කිසි කෙනෙක් සලාපාරයක ගමන් කරනවා. හදිසි ගමනක්. යන අතරේ එක කකුලක් හැදෙනවා බලක. බොහොම වේදනාවෙන් අර බල ශාප කරන බල ඉහළට තල්ලු කරලා ගන්නවා. තවත් ටිකක් එහාට යනකොට තවත් ගලක් කකුල හැදෙනවා. ඒ සංකප්පදා මේ බොහොම වේදනාවයි. ආයි හැරිලා බලලා අර ගලේ මේක අහුලගෙන වටපිට බලලා අරක පිළිදාලා මේක ලේසියෙන් මුත්තලා ඉන්නේ සංගව ගන්නවා. මේ ඉස්සෙල්ලා හකුණු ගලක් පස්සේ හකුණු ගලක් මොකද මේ මේ වෙනස? ඉස්සෙල්ලා හකුණු තිරුවාන ගලක් පස්සේ හකුණු නමික් ගලක්. එතකොට මේ ලෝකයා තුළ මේ නෛද්‍යල නිසා ඇති වෙන සංහා මාන දික්කේ නිසා අර ලෝකයේ ලෝකයාට වටිනා දෙයක් විදිහට කරගෙන නම් ඉතින් අර ඉස්සෙල්ලා අවාසනාවට කකුල යපන ඊළඟ සැරේ වාසනාවට ඒ එතන දැන් මේ කියන සිද්ධිය අත වශයෙන් අපි යම් කිසි දැන් මේ සූත්‍රපද සමරාව ගත කළොත් එහෙම මේ කොහොමද මේ විහි උත්තරාධිකාර හාස්‍ය කරන නාට්‍යයක්. එන්නේ මේ තත්ත්වයක් මේ ලෝකයේ හැම එකක් පිළිබඳව තියෙන මේ ලෝකයේ අවට තියෙන දේවල් මොරන් රීදීම තුනෙනි මේ හැම එකක්ම මේ අපේ පාවිච්චි කරන හැම දෙයක්ම මේ රහතන් වහන්සේට කියන්නේ අර විදිය අර නාට්‍ය රූපී ගාවකට උපකරණ ගොඩක් වගේ. ඒ වේදිකාවේ පසුබිම් තියලා අර වේදිකාවට ගත්තට පස්සේ ඒවා ඇත්ත දේවල් හැටියට පේනවා. ඒ ජවනිකාවට අදාළ හැටියට ඇත්ත දේවල් හැටියට පේනවා නම් ඒ අපේ සිිතේ තැන්පත් වෙනවා. ඒකෙන් දැනපත් වෙලා තමයි උපාදානස්කන්ධය කියන්නේ ඊළඟට අපි මේ ජීවිත සංසාරේ අරගෙන යන අපේ මේ අඳුන් බඳුන් ගැටුම් මාදී දැන් සංසාරේ දැන් අර කියලා අපි කියත සමහර විට ඒ අතීතයේ අපි කරගත්තු ද්වේෂ අතීතයේ ඇතිකරගත්තු ඇලුම් ඒවා අනුව තමයි අපි මේ සමහර විට යටි හිතේ වගේ ඒ හැසිරීම් ප්‍රකට වෙන එකක් තමයි ඒක කර්මානුරූප ඒවා අනුව තමයි සමහර විට පරිගණී මෙහෙම නැත්නම් ඒ අලුම් දඬුම් මාදී මේවා ගැන කල්පනා කරලා බලනකොට හරියට හරි ගවනිකාවේ අර ඒක ඒක ගවනිකාව කාර්ක ආපුටුවක් විදිහට ගන්නෙ මේක ඇත්ත වශයෙන්ම ආපුටුවක් ඊළඟ ගවනිකාව වෙනකොට මේක මේ ඒ ඒ ඒ බඩුව මේ කියලා හැඟීමක් නැහැ එහෙම නැත්නම් මේක මේ මායාවක් කියන හැඟීමක් නැහැ. අනේකේ තත්ත්වයක් තමයි අර සංස්කාර බව. මේ සංකල්ප සංස්කාර බව නොදෙන්නේ ලෝකයා මේ මේ සංකල්ප දෙවිය ගැනීම නිසා අසු ගාතිය මම අසුලා එහෙම නැත්නම් කියලා ওই විදිහට ලෝකයේ තියෙන සත්‍යයෙන් කත්‍යයෙන් ගොඩක් සම්පූර්ණ සමුදායම. ඒ වගේම මෙතන කරන් පුළුවන් අපිට අර නාට්‍ය චිත්‍රපටයක යොදා ගන්න తాවකාලික වෙලා කිනවසා ගන්න යොදා ගන්න දේවල් වගේ මේ මේ සතර මහා භූතයන්ගේ හේමන් කියලා ප්‍රකාශ කළේ ඒකයි සතර මහා භූතයන් තමයි අපි තුන් කරන මහා පුදුම හේමන්කාරී මේ හේමන් වලටයි ලෝකයා මුලා වෙලා අර රූප සංඥාව ඇති කරගන්නේ රූපය එහෙනම් දෙක මේ භවනාටකයේ තිබෙන උත්තරා ස්වභාවයක් මෙතන ප්‍රකාශ කරනවා මේ කියන භවනාටකයේ මේ ශූන්‍යත්වය නිස්සාරත්වය පිළිබඳ උත්තරා අංශනාක අවබෝධයක් හරි යෝගාවචරයට ලබා ගන්න පුළුවන් මේ සතිපට්ඨාන සූත්‍රයේ ගානෝ සති සම්පදන්නේ පවතින්නේ කිමත් නම් ඉරියා ඉරියාපත් ඉරියා පවතින්නේදී සම්පදන්නේ පොදුකින්නේදී මේ යෝගාවචරයට නොමිදු වෙන ඒක පුද්ගල නාට්‍යයක් නරඹන්න නරඹන්න අවස්ථාව සැලසෙනවා මෙන්න මේ කියන නාට්‍ය සමහරුත් ගච්ඡන්තුවා ගච්ඡාමිති ප්‍රදානාති යන්නේ යන්නේ දැනගන්නේ විසින්නවා විසින්නවා මේක ප්‍රධානයි. මේ දුන්නේ මේ දැනගනි. සයනෝම සයනෝ මේක දැනගනි. පිටෝවා පිටෝ මේක ප්‍රධානයි. මෙච්චන්තුවා ඡාන්ති ප්‍රධාන පිටෝවා පිටෝ මේක ප්‍රධානයි. සිටියේ සිටියේ මේක දැනගනි විසින්නවා විසින්නවා මේක ප්‍රධානයි. දුන්නේ දුන්නේ මේක දැනගනි සයනෝවා සයනෝ මේක ප්‍රධානයි. ඒකට ඒ ඉරියව් ප්‍රවැත්ීමේදී ඒ තම තමන්ගේ ඒ ස්වરૂපය තම තමන්ටම පේන හරියට අර ඒක පුද්ගල නාට්‍යයක් වගේ. ඒ වගේම අර ඒ නාම ධර්ම එන්නත රූප රූප ධර්මයන්ගේ පදනම ලක්ෂණිත නාම ධර්මයන් එක්තරා විදිහක අර්ථ ශූන්‍ය හේමනක් බවට පත් වෙනවා. රූප ධර්මයන්ගේ පදනම තමයි පඨවි ආපෝ තේජෝ ආයෝ කියන එක. මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ යම් කිසි විරාගයක් හිතුව ඇති වෙනකොට මේ යෝගාවචරයට පින්නේ මේ නාම ධර්මත් නිකන් මේ කොල්මන් ගොඩක් වගේ සමහර විට මේ මේ නැති දේවල් ගොඩක් එක්කම ඒක මේ මේ නැති දේවල් ගොඩක් එක්කම මේ මේ රංගපෑමක් කරන්නේ. නැති දෙයක් කලින් නැති සිතුවක් තෝයිදී. දැන් මේකත් අපි අර අපි විතරෝ දා ගන්න ඔය නාට්‍ය කුමාර චිත්‍රපට කුමාර අනුව කල්පනා කරලා දුක් මේ ලෝකයේ තිබෙන එක්තරා විදිහේ නාට්‍ය සම්ප්‍රදායක් ඒක මේ කාලේ හැඳින්වෙන්නේ අභිනූතන නාට්‍ය නමින්. මේ නාට්‍ය විශේෂයේ එක්තරා විදිහේ ගොනු නාට්‍යයක්. ඒ ඒ නාට්‍ය වල සමහර විට මෙන්න මේ වගේ ගමනිකා දක්වන්න පුළුවන්. නැති පාපජීවකින් පාපජීව කියන බයිසිකලයට නැති පාපජීවකින් නැති කන්දක් නැවගෙන ගියලා නැති කෙනෙක් හමු වෙලා නැති සාකච්ඡාවක් කරනවා. එහෙම නැත්නම් නැති පුතේක හිඳගෙන නැති මේසයක් උඩ නැති පොතක නැති දානකින් නැති රුපියක් ලියනවා. මේ නැති නැති කියලා ප්‍රකාශ කළේ මොකද? වේදිකාවේ බාර පාපජීවක්වත් කන්දක්වත් පුද්ගලයාට කිසිම වෙන පුද්ගලයෙක්වත් නැහැ වෙන දෙයක්වත් නැහැ. එහෙම භාණ්ඩයක් නැහැ. නමුත් අර අභිනීය නැත්නම් අර මේ අංගචලනී මුද්‍රා ආශ්‍රයෙන් යම් කිසියක් පෙන්වන්න කරනවා. මේ විදිහේ නාට්‍ය නරඹන ක්‍රේක්ෂකින්ට බොහෝ විට ඇතිවන්නේ හාස්‍ය හාස්‍ය රසයක්. මේක මේක විහිළුවක් වගේ විහිළු. උන්වහන්සේ ස්වභාවයක් අර යෝගාන්තරයට පැටහෙන්න පටන් ගන්නවා. අර රූප ධර්මයන් සතර ධාතුන් ශූන්‍ය වශයෙන් බලමු. සතර මහා භූතේ ශූන්‍ය වශයෙන් සැලකමු. නාම රූප සම්මර්ෂණය කරන අවස්ථාවේ කෙනෙකුට වැටෙන්න පුළුවන් අර භවනාට කියෝ තියෙන ශුන්‍යත් නිස්සාරත් යම් ශුන්‍යත්වයක් වැටෙනවා. මේ නැති දේවල් එක්ක නේද මේ ගෙනියන්නේ නියදී කියලා. අර හරියට අර වේදිකාවේ අර නැති පාද දෙකින් නැති ගන්නක් නගින්නවා වගේ එහෙම නැත්නම් අර නැති මේකක් නැති නැති පොතක එනවා කියනවා වගේ මේ නැති දේවල් සමග ඒකම වැටෙන්නේ මොකද්ද මේ නාම ධර්ම නාම ධර්ම තිබෙන්නේ අර රූප ධර්ම මුල් කරගෙන රූප ධර්මයන්ටත් මේ නාම නාම ධර්ම උපකාර වෙනවා කියලා මෙන්න මේ එක්කාලට ඉන්නවා. මේ දෙක තුලින් මෙන්න මතුවෙන්නේ මොකක්ද? මේ එකක්වත් මේ සංඥාගත වල හැටියට අරගෙන මේ යම් කිසි වටෝරු යොදාමක් කිරීමට අවස්ථාවක් නෙමෙයි මෙතන ඉහළින් කියන්නේ. නාම නිසා රූපය කියන රූප නිසා නාමය කියන දෙකම ශූන්‍යයි. මේ ශූන්‍යතාව පිළිබඳව කටින් මම හිතන තියෙන්නේ. මේ ඒවා ප්‍රාණියට කඩලා මේවා බෙද ගහගෙන එක්තරාගේ වස්තුවේ දුකමක් ආරම්භ කරොත් අර සංඥා අර හිතේ එකතු වෙනවා. මේ නිදෙනවා වෙනකොට බැඳෙනවා. කොහොමද තත්ත්වයට තියෙන ඉඳ තියෙනවා. අන්න ඒක නිසා අපි දැන් කාලයක් අවසන් නිසා අපි මෙතන අද නවත්වන මේ දේශනය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දසුන් පෙළ නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි මෙම දෙසුම් පෙරට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි